ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මා මුලින්ම නාසිකාග්‍රයට සිත යොමු කළෙමි. මුලදී හුස්ම රැල්ල සියුම්ම දැනේ. එසේ ටික වේලාවක් සිත යොමු කරගෙන සිටියේදී හුස්ම රැල්ල තව සියුම් වේ. එක හුස්ම රැල්ලක් තුලද හිඩසක් ඇති බවත් දැනේ. මුලදී හුස්ම රැල්ල හසු කර ගැනීමට ආයාසයෙන් යුක්තව ආස්වාස ප්‍රාස්වාස කළද මද වේලාවකට පසු નિરાයාසයෙන් හුස්ම ගන්නා බව දැනේ. සිතුවිලි අතර පරතරයක් දැනේ. සිතුවිලි පැමිණියත් ඒවායේ ස්වභාවය නිරීක්ෂණය කර විට ඒවා නැති වී යයි. මේ අවස්ථාවේදී කය දැනෙන්නේ ගලක් මෙන්ය. එහි විවිධ ශරීර කොටස් වෙන වෙනම හඳුනා ගැනීමට අපහසුය. මේ අවස්ථාවේදී කයට සිත යොමු කර සිටියොත් ඇඟ කිලිපොලා යන බවත් හිරිගඩු පිපීමක් දැනී සිත ඊතා වේගයෙන් පහතට ගැඹුරට වැටෙනවා. මෙන් දැනේ. එසේ වෙන අවස්ථාවන්හිදී සිතට ඊතා සතුටක් දැනේ. මෙසේ සිත ගැඹුරට වැටුණායින් පසු හිස් බවත් නිස්කලංක බවත් සිතට දැනේ. මෙය සිදුවීමෙන් පසු සමහර අවස්ථාවලදී ආයාසයෙන් හුස්ම ගැනේ. එවිට නැවතත් සිත මදක් උඩට එන බවත් දැනේ. නැවත කයට සිත යොමු කිරීමෙන් මෙවැනි ක්‍රියාදාමයක්ව නැවත සිදුවේ. මෙම සියල්ලම සිදුවන්නේ විනාඩි 20කට අඩු කාල පරාසයක් තුලය. සමහර පර්යංක වාරවලදී හුස්ම රැල්ලම නැතුව කය ඉරියව්වට සිත යොමු කළ විට එම සැනින්ම ඒ වායේ හිරි ඇඟේ හිරිකඩු පිපී නැවත වේගයෙන් පහළට ඇදී යන්නත් දැනි සිත හුදකලා ස්ථානයකට පැමිණි. සක්මන් භාවනාව. මුලදී මම දකුණ වශයෙන් සක්මන ආරම්භ කළෙමි. වැලි ලනු පොළවේ යටිපතුලේ ගෑවෙන විට එන දැනීම් හොඳට නිරීක්ෂණය කළෙමි. සිත දෙපතුලේ දැනීම් කෙරෙහි දැඩි අවධානයකින් සිටින බව දැනේ. සිත ඒකඟ බවත් දැනේ. සිත පිට ගියත් එය පිට ගිය බව එම සැනින්ම වාගේ දැනී සිත නැවතත් යටිපතුල් වලට යොමු වේ. මේ වන විට කය નિરાයාසයෙන් සක්මන් කරන බවත් දැනේ. ඉන්පසු මා යටිපතුලේ දැනීම ගැන වැඩි නිරීක්ෂණය නොකෙලිමි. ඒ සිත කයේ පිහිටුවා ගැනීමට තරම් විශ්ලේෂණයක් අවශ්‍ය නැති බවත් හැඟීමෙනි. පය පොළවේ තබද්දී ඒ බව දැනේ. මෙසේ විනාඩි 10ක් පමණ සක්මන් කරන විට සිතේ අවධානය සිතටම යොමු වේ. කය සක්මන් කරන බව සිත අවධානයෙන් සිටින නමුත් සක්මනේ මේ අවස්ථාව වන විට මා සිතේ හා කයේ ප්‍රේක්ෂකෙක් මෙන් දැනේ. මා ඉහතදී සඳහන් කර ඇත්තේ මේ දවසේ භාවනාවෙන් මා ලැබූ අත්දැකීම. මාගේ භාවනාවේ දොස් නිදොස්කට ඉදිරි දියුණුව සඳහා සලසා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැනගන්න පුළුවන් කාගෙද කියලා. කොච්චර කාලයක් විතර භාවනා කරනවද? අවසරයි ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව හා සක්මන් භාවනාව මේ වැඩසටහනට සහභාගී වීමෙන් පසුව තමයි නිසිලස පටන් ගත්තේ. ඒ කියන්නේ මීට කලින් භාවනා කළා නැද්ද? ඊට කලින් අවුරුදු 3කට විතර පෙර අත්හදා බැලීමක් වශයෙන් භාවනා කරලා තියෙනවා. නමුත් නිසිලස කළා නැහැ. කළා නැහැ. හොඳයි. එතකොට يعني දැන් තමයි වැඩේට පැසේ. හොඳයි. එතකොට يعني දැන් මොකක් හරි يعني ආනාපාන සතිය නේද මුල් කරගෙන ගියා කියලා කියන මේකේ මට මතකයි. මෙහි පැමිණියායින් පසු ආනාපාන සතිය තමයි. නමුත් ඊට කලින් මා තදා බැලීම අවශ්‍ය කරනකොට ඇඟේ ඉරියව්වට තමයි හිත යොමු කරලා තියෙන්නේ. මොකද ඒක එතකොට කලේ ඇඟේ ඉරියව්ව වෙත ඒ කියන්නේ තමන් ඉන්න විදිය. හරි. එතකොට ආනාපාන සතියෙන් දැන් අර විදිහට දැන් හොඳට හුස්ම රැල්ලත් එක්ක ඉන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මුලදී හුස්ම රැල්ල හොයාගන්න ටිකක් අමාරුයි. හරි. ඒක නිසා පොඩ්ඩක් මුලදී ආයාසයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න සිද්ධ වෙනවා. හොඳයි. ඊට පස්සේ අහු වෙනවා. එහෙම එහෙම. ඊට පස්සේ දිගට යනවා ඒකත් එක්ක. එහෙමයි ස්වාමීන් ඊට පස්සේ දිගට ගියාම يعني ඒකත් එක්කම ඉන්න පුළුවන් දේ වෙලාවේදී يعني හිත පිට යන ගතිය අඩුද සැහැම. ඒ කියන්නේ සිතුවිලි එනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒවා ඒ කියන්නේ ආවා කියලා දැනගෙන ඔව්. يعني ගොඩාක් ඒවත් එක්ක සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. හොඳයි. මේ ආයි අරමුණේ ඉන්න පුළුවන්. එහෙම. يعني පිට ගියත් ස්වාමීන් වහන්සේ يعني ගොඩක් වෙලා නැතුව අපහු ගන්න පුළුවන්. එනවා. හොඳයි. එතකොට දැන් කියන්නේ ඔයාට තේරෙන විදිහට ආනාපාණයෙන් යන්න පුළුවන් නිකන් ගැඹුරුම මට්ටම මොකක් කියලාද හිතෙන්නේ? ආ يعني ස්වාමීන් වහන්සේ ආනාපාණයෙන් ගිහිල්ලා ටික වෙලාවකින් يعني අර ගැඹුරට වැටෙනවා කියන මට තේරෙන එක හරියටම කියන්නේ කොහොමද කියලා. ඔව්. එහෙම නිකම් ගොඩාක් පල්ලයට වැටෙන්න ඔන්න මෙන්න වගේ අවස්ථාවක් දැනෙනවා. ඒ වෙලාව වෙනකොට ආනාපානය මොන වගේ තත්යකද තියෙන්නේ? ඒ කියන්නේ හුස්ම රැල්ල ආයි ගොඩාක්ම සියුම් තත්වයක්. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා හයියෙන් හුස්ම අරගෙන එක ගත්තට ආපහු සියුම් වෙනවා. හොඳයි. ඒක හුස්ම රැල්ලක් අතරත් එකක්ම නෙවෙයි නිකම් පොඩ වෙන වෙනම කෑලි එක හුස්ම රැල්ලක් ඇතුළත් තියෙන වගේ දැනෙනවා. හොඳයි. ගෙදෙද්දි නිකන් සක්මන් භාවනාව ආහාරය මේ මුකුත් කළා නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. මොකත් කළා නෑ. හොඳයි. එතකොට ආනාපානෙත් එක්කම යන්න ආනාපානය හොඳට ඇතුවීම් නැතිවීම් ස්වභාවයෙන් බලන්න. ඒක දැන් අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන්නේ ඕකෙත් තියෙන ඇතුවීමක් නැතිවීමක් නේ. ඒකෙත් හොඳට මේක ඇති වෙන ස්වභාවය නැති වෙන ස්වභාවය. ආයෙත් ඇති වෙන ස්වභාවය නැති වෙන ස්වභාවය. ඊළඟට ඇවිදිනකොටත් බලන්න පුළුවන් නම් ඒ කියන්නේ දකින්න දේත් දැන් තේරෙනකොට මේ දේවල් ඒ කියන්නේ දැන් පාදයන් පොළවේ ස්පර්ශ වෙනකොට මොන හරි මෙනෙහි කිරීමක් කරන්න ඕනේද නැත්නම් මෙනෙහි කිරීමකින් තොරවම යන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ මුලින්ම සක්මන පටන් ගන්නේ වම දකුණ කියලා තමයි මම පළමු වතාවට පටන් ගත්තේ. ඔව්. ඊට පස්සේ ඒ ටික දුරක් යද්දී ඒකේ කියන්නේ පයේ ගැටෙන එකේ මොකද්ද කියන්නේ වැඩිපුර විස්තරයක් බලන්න ගියා. හරි. නමුත් ඊට පස්සේ ඒ වැඩිපුර විස්තරේ හිතේ බලන්න ඕනේ නැහැ. පය ගැටෙනවා කියලා දැනගත්තම ඇති වගේ හිතුණා. හොඳයි. ඒ එතකොට කියන්නේ හිත පිට යන්නේ නැතුව හොඳට ඒ අඩු විස්තරය තුල ඉන්නවද? එහෙමයි. මුලින්ම ලොකු විස්තරයක් බැලුවා හිත ඒ කියන්නේ ඒක රඳා පවත්වා ගන්න ඕන නිසා. හරි. ඉන් පසු එහෙම අවස්ථාවක් ඒ වෙනුවිට පිට යන්නේ නැහැ. හරි. පිට ගියත් ඒ සැනිම වගේ අපහු ගන්න පුළුවන්. ගන්න පුළුවන්. එතකොට අඩු විස්තරයක් බලාගෙන යන්න පුළුවන්. එහෙමයි. හොඳයි. ඒ කියන්නේ ඔය ඒ අඩු විස්තරයක් බලාගෙන කොච්චර විතර යන්න පුළුවන්ද? කොච්චර කාලයක් මං අහන්නේ. ඒ ඒ தത്വෙට එන්න සාමාන්‍යයෙන් විනාඩි 45ක් වගේ ගත වෙනවා. හරි. ඊට පස්සේ ඉතින් තව විනාඩි 40ක් වගේ පුළුවන්. යන්න පුළුවන්. හරි. වෙනසක් කරන්න ඕනේ නැහැ. ඒක ඔය විදිහටම යන්න. කරලා තියෙන විදිහත් හොඳයි. ඔය විදිහටම යන්න. අතනදී ඕකෙත් ඉතින් කියන්නේ දැන් අඩු විස්තරය වුණත් ඒකෙත් බලන්න කොහොමද දැන් ඒ කියන්නේ හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරගෙන දැනීමත් එක්කම ඉන්න. එහෙම. දැන් ඒ කියන්නේ හිතේ තියෙන්නේ සම්පූර්ණ නිහඬියාවක්. ඒ කියන්නේ ඇතුලේ කතාව අඩු වෙන්න ඕනේ. අඩු වෙලා හිත නිශ්ශබ්ද වෙන්න ඕන. නිශ්ශබ්ද වූ සිතකින් අපි මේ දැනීමත් එක්ක ඉන්නවා. ඔය ඔතනට යාට විනාඩි 45කින් යන්න පුළුවන් නම් ඒ தත්ත්වේ පවත්වන්න. දිගට එතකොට බොහොම يعني හිතේ තියෙන සැහැල්ලුවක් ඒ සැහැල්ලු හිත දැන් යොමු වෙලා තියෙනවා දැනෙන දැනෙන දෙයට ඒ ඒ දේ නිරීක්ෂණය කරනවා. පොදු නිරීක්ෂණයක් විතරයි යන්නේ. ඒක දිගට වෙන්න ඉඩ හරින්න මේ ඊට පස්සේ පරයන්ක භාවනාවේදී අර විදිහට මානාපාන සතියෙම ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියන ඒ සම්මුතියත් අවශ්‍ය නැහැ. ඔය කියන්නේ ඔකට වර්ධනය වෙලා එනකොට ඒකත් වෙනකොට දැන් නිකන් දැනීමක් තියෙනවා දැනීම නැති වෙනවා. ආයි දැනීමක් තියෙනවා දැනීම නැති වෙනවා. ඒ විදිහටම යන්න නිකන් ගැඹුරට ගියොත් මේ කලබල වෙන්න නැතුව ඒ ඒ තුළ ඉන්න ප්‍රශ්නයක් නැහැ. හොඳයි ඒකේ ඒකේ ඉඳලා තවත් පොඩ්ඩක් ඔක කියන්නේ ආයෙත් මට ලියන්නකො මේ මොකද්ද ඔක නහම කියන්නේ ඒ ගැඹුරට ගිහිල්ලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ ගැඹුරට ගියපු ගමන් වගේ නැවතත් ආයාසයෙන් අර හුස්ම හොයනවා. ඒකයි ප්‍රශ්නේ. හුස්ම හොයනවා. ඔව් එහෙම. හරි. තව ටිකක් අරක බලබලා ඉන්නකෝ. يعني ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳින් දැක දැක ඉන්න. දැන් ඇත්තටම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් කියලා දෙයක් අහුවෙන එකක් නැහැ. ඔය මේ ටිකක් එහාට ගියාම දැනීම් රාශියක් බවට නියෝකපත් වෙන්නේ. ඒ ඒ දැනීමක් පාසා දැක දැක ඉන්න. දැනීමේ මොකද්ද වෙන්නේ? දැනීමක් තියෙනවා. දැනීම ඇති වෙනවා දැනීම නැති වෙනවා. ආයෙ තව දැනීමක් එනවා. ඒක ඇති වෙනවා. ඒකත් නැති වෙනවා. ඕක බලබලා බලබලා ඉන්න. තව තව පුරුදු පුදුනහම තව ටිකක් හරියාවි. දිගට පුරුදු කරන්න. වෙනසක් කරන්න ඕනේ නැහැ. කරලා තියෙන හොඳයි. හොඳයි. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව. මම අවුරුදු එකහමාරක් පමණ ආනාපානයේ සතිය පිහිටුවෙමි. හුස්ම රැල්ල තුනේ වී ගිය පසු මුළු ශරීරයෙන්ම ධාතු ලක්ෂණ සතියට හසු කරගත්ෙමි. මාස කිහිපයකින් ධාතු ලක්ෂණ නොදැනී ගිය අතර ආයසකින් තොරව ඇති වූ සිතුවිලි දෙස බලා ඒවා ලෝභ, ద్వේෂ, මාන වශයෙන් හඳුනාගෙන නැති වී යන ආකාරයේ දෙස බලා සිටීම. ඉන්පසු සිත ගැඹුරු නිශ්චලතාවයකට පත්විය. ගිය දෙසැම්බර් මාසයේ පැවති වැඩමුළුවකදී එය ඔබ වහන්සේට ඉදිරිපත් කළ විට මා කළ ආකාරයේ නිවැරදි බවත් ඉදිරියට ඒ ආකාරයෙන්ම කරගෙන යන ලෙසට උපදෙස් ලැබුණි. සිත නිශ්චලව ඇති විට මුළු ශරීරයම හිරිවැටීමක් වැනි ආකාරයක් පාදවලින් පටන්ගෙන හිස දක්වා පැතිරේ. මේ తත්වයේ කුමක්දයි පහදා දෙන සේක්වා. නමුත් නැවත ඉඳහිට නැවත සිතුවිලි පැමිණෙන අතර පළමු ආකාරයටම ඒවා දෙස බැලීමේදී නැති වී යයි. ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශ සාකච්ඡාවේදී එව එය නිවැරදි බව අවබෝධ කරගතිමි. සක්මන් භාවනාව. පැයක පමණ කාලයක් සිතුවිලි වලින් තොරව සක්මන් කළ නමුත් සක්මනේදීද සිතුවිලි පැමිණේ. ඒවායේද හේතු සෙවීමේදී සිතුවිලි නැතිවේ. සක්මන සහ සිතුවිලි දෙස බැලීම ක්‍රියා දෙකක් නොවේද? එසේ කිරීම නිවැරදිද? උපදේශ පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝාෂ ලැබේවා. මේ කාගේද ඒ ප්‍රශ්නේ? හිත දිහා බලන්න කියන්නේ ක්‍රමානුකූලව නැඹුරුනාද මට පොඩ්ඩක් මතක නැහැ. ගිය දෙසැම්බර් වල මොකක්ද ක්‍රමානුකූලව තමයි. ඔව් කොච්චර කාලයක් විතර භාවනා කළාද? අවුරුදු එකමාරක් විතර. එකමාරක් විතර. එතකොට දිගටම ওই විදිහ කියන්නේ ආනාපාන සතිය පැත්තෙන්ද ගියේ නැත්නම් වෙන මොනවා හරි කරාද? ඉස්සර ගොඩක් මේ ධම්ම කූටේ වගේ ගිහිලා තියෙනවා. ඊට පස්සේ මේ එතන ඒව විස්තර වෙන්නේ නැති නිසා රේණුකාණි හාමුදුරන්ගේ පොත අධ්‍යයනය කරා. ඊට පස්සේ ආම්බෙන් තමයි මේ ආනාපාන සති භාවනාව යොමු වුනේ. ඒක කොච්චර කල් කරනවද? දැන් අවුරුදු එකමාරයි. ඉත කරනවා. දැන් එතකොට කියන්නේ මොකද්ද ආනාපාන සතියෙන් යන්න පුළුවන් තත්ත්වය මොකද්ද? ආනාපාන සතියෙන් හුස්ම රැල්ල සිහි වුණාට පස්සේ ධාතු ලක්ෂණ හොඳින් ප්‍රකට වුණා. ඔව්. ඊට පස්සේ ඒ කියන්නේ හුස්ම රැල්ල නොදැනී යන මට්ටමක් එනවද? ඔව්. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ධාතු ලක්ෂණ ප්‍රකට වුණා. ධාතු ලක්ෂණ වල සෑහෙන කාලයක් ඉනකොට ඒවත් තුනී වෙලා ගියා. හරි. ඊට පස්සේ ආයාසයෙන් තොරවම හිත දිසා බැලුවා. හරි. බැලුණා. එතකොට එන සිතිවිලි රාග දේශ මාන වශයෙන් වෙන් කරලා ඒවා ඉවත් වෙන ආකාරය දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ තමයි හිත නිශ්චල නේ. හරි. ඊට පස්සේ ගිය දෙසැම්බර් මම වහන්සේට පැහැදිලි කරා. දැන් වෙලා තියෙන්නේ නැවත සිතුවිලි එනවා. හරි. එතකොට ඊයේ මේ විස්තර කරපු ආකාරයට කිසි වරදක් නැහැ බව තමයි මට අවබෝධුනේ. නමුත් අර නිශ්චලතාවේදී ගොඩාක් මේ පාදවලින් වගේ පටන් අරගෙන අමුතු නිකන් හිරියක් වගේ තියෙනවා. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී හොඳට සක්මන් කරත හැකි පැයක් දැන් මෙහිදී පැයක් විතර සක්මන් කරනවා. gederin පැය භාගයක්. මේදී පැයක් විතර සක්මන් කරනවා. හොඳි සක්මන යන නමුත් මේ මෙහෙදි දැන් සක්මනේදිත් අර වගේ සිතුවිලි එන්න පටන් ගත්තා. හොඳයි. සිතුවිලි එද්දි මොකද කරන්නේ? එද්දි අර වගේම ඉස්සලා වගේම අයින්ක මේ ඒ දිස බලලා වර්ග කළා එහෙම අයින් කරනවා. දැන් අපිටම ඔන්න ද්වේෂසිත ඉලක්ක ආවා කියලා ද්වේෂසිත ඉලක්ක එනකොට එන බව දැනගන්නවා. එන බව දැන් එන්න කලින් හිත තිබුණේ කොහෙද? ඒ පාද පතුල යටිපතුලේ ස්පර්ශ වෙන ආකාරය. ඒ කියන්නේ ස්පර්ශන ආකාරයේ බලෙන් වගේ බලනවද? නෑ නෑ. ඒක දැන් નિરાයාසින්ම යනවා. gederidit මම ගොඩක් සක්මන කරනවා. කරනවා. එතකොට ඒ කියන්නේ තාම ඒ කියන්නේ ඒ සක්මනේදී තනිකර ඒ දැනීම එක්කද ඉන්නේ? ඔව්. දැනීම එක්ක. දැනීම එක්ක ඉන්නේ. හොඳයි. ඊට පස්සේ ඒ දැනීම එක ඉන්න අතරවාරේ හිත සිතුවිල්ලට යනවා. ඔව් මෙහෙදි තමයි මේ වැඩමුළුවේදී තමයි ඒක උනේ. ඒක උනේ. මේ සක්මනේ මෙහෙදි පැයක් කරනවා ඒ නිසා දන්නේ ඔව් දැන් සක්මනේදී දැනීම එක ඉන්න එපා දැනීම එක ඉන්න එපා ඒ කියන්නේ දැනීම එක කියන්නේ දැන් පාදයට දාන්න නැතුව බලන්න එතෙන්දිත් හිත මේ කියන්නේ පාදයට දාන නම් අපිට වීරය කරන්න ඕනේ එච්චර වීරය කරන්න නැතුව හිතට සැහැල්ලුවෙන් ඉන්න දෙන්න දැන් දැන් ආනාපාන සතියේදී හිත දිහා බලන්න දැන් පුරුදුවක් තියෙන පුරුද්දක් තියෙනවානේ ඒකම සක්මනේදීත් කරන්න ඒකදී දැන් ආයේ සක්මනේදී මේ පාදය දැනීම වලට දාන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට නිකං සක්මන නිකං ඔහේ નિરાයාසයෙන් වෙන්න ඉඩ දෙන්න, සැහැල්ලුවෙන් වෙන්න ඉඩ දෙන්න, හිත සැහැල්ලු කරගන්න. හිත බරක් කරගන්න එපා. හිත බොහොම සැහැල්ලුවෙන්. දැන් සක්මනේදී දැනීම වලට දානවා වෙනුවට හිත දිහාම බලන්න. හොඳයි. හිත දිහාම බලන්න හිතේ ඒ ඒ ඒ යනකොට හිතේ සමහරලාවට කියන්නේ සිතුවිලි අඩු වෙලා හිතේ අර මේ පරයන්ක භාවනාවේදී එන නිස්කලංක භාවය එන්න ඉඩ තියෙනවා. හොඳයි. ඒ આવොත් එහෙමින් ඒ කියන්නේ ආයි අලුතෙන් මොකක්වත් අරමුණක් දෙන්න ඕනේ නැහැ. ඒ නිස්කලංක භාවයේම සැහැල්ලුවේම හිතට ඉන්න දෙන්න. එහෙම තින් කය ඔහේ ඇවිදින්න දෙන්න, ඇවිදිනවා. හිත බොහොම නිස්කලංකවම තියෙනවා. දැන් S දෙකත් අරගෙන තියෙන්නේ. හරි S දෙකත් අරගෙන සක්මන සිද්ධ වෙනවා. හිත නිස්කලංකයි දැනීම් වලට දාන්නෙත් නැහැ. ඔය විදිහට කරන්න. ඊට පස්සේ පරයන්ක භාවනාවේදී අ ඔව් පරයන්කදී දැන් ඔන්න අපි තුමු ආනාපානයේ දැන් කරනවද තාමත් ටිකක් නෑ දැන් කරන්නේ දැන් මේ පරයන්කේ වාඩි වුණ ගමන්ම නිශ්චල වෙනවා හිත හරි හිතට හිත දිහා බලනවා ඔව් ඒ ඒ බලද්දී හුඟක් වෙලා ගියාට පස්සේ හුඟක් සිතුවිලි එනවද නැත්නම් එකක් දෙකක් ඇවිල්ලා නෑ ගොඩක් එන්නේ නැහැ දෙකක් තුන අර නිශ්චලතාවේ නැතුණා දෙකක් තුනක් නිශ්චලතාවය දැන් ඉස්සෙල්ල නිශ්චලතාවයේ සෑහෙන වෙලාවක් තිබුණා නේද ඒක ප්‍රශ්නයක් නෑ ඒක ප්‍රශ්නයක් දැන් තේරුම් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ කලින් අපි ටිකක් ගැඹුරු නිශ්චලතාවයක තිබුණා. එතකොට සිතුවිලි ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ. දැන් ටිකක් ඒ තරම් ගැඹුරේ නැහැ. හැබැයි හිතේ අර තත්වයක්, කියන්නේ ඒ කියන්නේ අරමුණු වලින් තොර ස්වභාවයක් අත්දැක ගැනීම තියෙනවා. හැබැයි ඒකෙදි අර සිතුවිලි එන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. එහෙමද එහෙම තේරෙනවද? තේරෙනවද මේ කතාව? ඒ ඒ එහෙම එන්න ඉඩදීම වැදගත්. මොකද නැත්තම් කියන්නේ මේ පැමිණීම හරහා තමයි අපිට කියන්නේ මේ යට තියෙන දේවල් පරිඋත් ทาน මට්ටමකට එන්නේ. ඒ කියන්නේ උඩ උඩට එන්න ආවොත් තමයි මේ කෙලෙස් වල ස්වභාවය දැක ගන්න පුළුවන්. ඉතින් ආවට පස්සේ අපි ඒක කියන්නේ අපි එක පැත්තකින් ඔතෙන්දී අපි ඔහොම ඉන්නකොට අපේ තියෙන ඒ කියන්නේ අපේ තියෙන ගති පුරුදු ඒවා අහු වෙනවා. ඒ කියන්නේ අපි දැන් බොහොම නිස්කලංක මට්ටමක ඉන්නකොට අපි දන්න සම්පූර්ණයෙන් හිත නිශ්ශබ්දයි. සම්පූර්ණයෙන් හිත නිදහස්, සැහැල්ලුයි. හිත නිකන් නිවිලා තියෙන්නේ. කිසි දැවිල්ලක් මොකක්වත් නැහැ. අපි තුමු ඔය කෙලෙසුන්ගෙන් තොරයි. කොහොම ඉඳද්දිත් අපිට විනාඩි 5ක් ඔය தත්ත්වේ පවත්වන්න පුළුවන්. අපි ඉන්නේ මහා ගැඹුරු සමාධියකත් නෙමෙයි. හැබැයි මේ විනාඩි 5න් පස්සේ ඔන්න හිත යනවා මොකක් හරි වෙච්ච දවසේ සිදුවෙච්ච දෙයක් අරගෙන ඔන්න ද්වේෂයකට යනවා. ද්වේෂයකට ගියා නම් ඒ කියන්නේ තමන්ගේ ආයොන්න ද්වේෂය මතුවලා තියෙන්නේ. මතුවලා කියන්නේ ලොකුවට නෙමෙයි. ඔන්න අර අනුසය ධර්මයක් ඔන්න පොඩ්ඩක් උඩට ඇවිල්ලා. ඒක තේරුම් ගත්තා නම් ඊට පස්සේ ඒක අහුවෙන්නේ නැපදුව අහුවෙන්නේ නැතුව එහෙම යන්න අතර. ආයි අතෙන්ට එනවා. ඊට පස්සේ ආයි ඔන්න ඔන්න රාගයක් එනවා. ආකාරය මතක් වෙනවා. හරි දරුවෙන් මතක් කරනවා මොකක් හරි සිද්ධියක්. ඉතින් ඒකත් තේරුම් ගත්තා. මේකේ මේ කැමැත්තක් තියෙන නිසා, තණ්හාවක් තියෙන නිසා තේරුම් ගත්තා. ආයෙ මෙතෙන්ට එනවා. හරි සරල වෙනවා ඒකාතකින් භාවනාව. ඒ කියන්නේ හෙන්න ඒ කියන්නේ හිතේ එන්න ඕනේ සරල භාවයක්. හිතේ එන්න ඕනේ ටිකක් විනිවිද පේන ගතියක් නැත්නම් පැහැදිලි ගතියක්. පැහැදිලි ගතියක්. ඕක එනවා නම් ඒ කියන්නේ වැඩේ සිද්ධ වෙනවා. අර හිරිවැටීම ඒකේ ප්‍රශ්නේ. ඒක හිරිවැටීම නෙමෙයි හිරිමැටීම් වගේ දෙයක් වෙන්නේ. හිරිවැටෙනවා නම් බර වගේ වෙනවනේ. එහෙම නෙමෙයි. මං හිතන්නේ ඕක එච්චරම ඒ කියන්නේ භාවනාවටම අදාළයි කියලා. මේ ඒ කියන්නේ පොඩ්ඩක් ඉරියව් වෙනස් කරලා මේව කර දාන්න මේ මග හරව ගන්න. ඒ කියන්නේ ඔතෙන්දී ඒකට අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. ඔතෙන්දී චිත්තානුපසනාවෙම යන්න පුළුවන්. ඒ කියන්නේ හිත දිහාම බලාගෙන හිතත් එක්කමයි ගනුදෙනුව යන්න තියෙන්නේ දැන්. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා වැඩසටහනේ පළවෙනි දිනේදී ඔබ වහන්සේ විසින් මට ලබා දුන් උපදෙස් පරිදි මෙම දින කිහිපයේදී භාවනා කළෙමි. එහිදී ලද අත්දැකීම් පහත දක්වමි. එහි වැරදි අඩුපාඩු ඇතොත් ඒවා නිවැරදි කර පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. ඔබ වහන්සේ විසින් මට උපදෙස් දෙනු ලැබුවේ ආනාපාන සතියෙන් ඉදිරියට ගොස් කහේ දැනෙන දේ කෙරෙහි යොමු වන ලෙසයි. ඒ අනුව මම පර්යංකේ වාඩි වී එක පිට තබාගෙන සිටින අත් දෙක දෙස බැලුවෙමි. ටික වේලාවකින් අත් දෙක නැතිව ගියාසේ දැනෙන. එන්පසු නැවතත් කය දෙසට කය දෙසම බලා සිටීමි. කයෙහි තනින් තන ඇතිවන වේදනා දෙසට සිත යොමු කළ විට ඒවා නැති වී යන බව පෙනින. වරකදී කය දෙපැත්තට පැද්දෙන බවක් දැනින. එය දෙස බලා සිටින විට එයද නැති වී ගියේය. ඉන්පසු නැවතත් කයෙහි ඇතිවන වේදනාවන් ඇතිවන නැතිවන අයුරු බලා සිටීමි. ආස්වාස ප්‍රස්වාස දැනුනේම නැත. සිතුවිලිද අඩුය. සිතුවිල්ලක් ආවත් එය අඳුනාගෙන එසැනින් නැති වී යයි. මුල්ම පර්යංකයට වඩා පසුපස පර්යංකවලදී මෙසේ කයෙහි වේදනා සහ චංචල ස්වභාවයන් වැඩිවන බවද දැනින. සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දෙපායට හිත යොමු කර සක්මන් භාවනාව ආරම්භ කළෙමි. පාදයේ ඔසවන විට පළමුව විලුඹත් දෙවනුව ඇඟිලි පහම එකවරක් එසවි ඉදිරියට ගොස් පළමුව විලුඹත් දෙවනුව ඇඟිලිත් පොළවේ තබමි. එවිට අනිත් පාදයේද මේ අයුරින්ම එසවි ඉදිරියට ගොස් පොළවේ තැබේ. මේ ආකාරයෙන් පාදක සක්මනේ යෙදෙන ආකාරය නිරීක්ෂණය කරමින්ම සක්මනේ යෙදුණෙමි. තුන්වන දිනයේදී මෙම ක්‍රමය වෙනස් විය. පාදයේ ඔසවන විටම මුළු පාදයේම එසවි කොටස් වශයෙන් නොව මුළු පතුලම පොළවේ පිහිටයි. එවිට අනිත් පාදයේද එසේම සම්පූර්ණයෙන් එසවි ඉදිරියට ගොස් සම්පූර්ණ පතුලට එකවර පොළවේ තැබේ. ඉන්පසු දිගටම මේ දින පහේ කීපයේදීම පාදයන්හි පොළවේ ගැටෙන ආකාරය නිරීක්ෂණය කරමින් එයිම සිත අවධානයෙන්ම යොදමින් සක්මන් කෙලිමි. මෙසේ පාදයන්හි සිත තබාගෙන සක්මන් කරන විට සිත පිට යාමද අඩුය. මෙය වෙනත් ප්‍රශ්නයකි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිතට අකුසලයන් පැමිණි විගසින් එය හඳුනාගත හැකිය. එසැනින් එය අකුසලයක් අකුසලයක් කියා සිතින් බැහැර කරමි. මෙය චිත්තානුපස්සනාවද? එසේනම් වේදනානුපස්සනාව හා චිත්තානුපස්සනාව එකටම වැඩිය හැකිදයි පැහැදිලි කර දෙනමෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඊතා ඉක්මනින් නිර්වාණය සුවසේ අවබෝධ වේවා. සාදු ඔව් ඒ කියන්නේ අපිට කියන්නේ ක්‍රමානුකූලව ඉතින් භාවනාව වැඩෙනකොට අපේ හිතේ සතියක් සමාධියක් දියුණු වෙනවා. දියුණු වීම හරහා ඉතින් අර හිත දිහා බලන්න පුළුවන් හැකියාව හිතේ ටික ටික වර්ධනය වෙනවා. ඒක ක්‍රමානුකූලව වර්ධුනාට පස්සේ අපි හිත දිහා බලද්දී අපිට හිතේට එන අකුසල් වලට හසු වෙන්නේ නැතුව ඒකත් එක්ක පැටලෙන්නේ නැතුව ඒක මගේ මම මගේ කරගන්න නැතුව ඒක මේ අකුසලයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් ඉතින් අපිට ඒ ඒ සිතුවිල්ලේ 16ක් වෙන්න නැතුව යන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඇත්තටම අකුසලයක් නෙමෙයි කුසලයක් වුණත් බලංගුයි. දැන් චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට ගියාම මේකේ කුසල කුසල් ભેදයක් සලකලා කුසලය කියන්නේ අපි තුමු දැන් ඔන්න හිතේ මෛත්‍රී ස්තක් පහළ වෙනවා. කවුරු හරි මතක් වෙලා ඔන්න අනේ යාට යහපතක් වේවා කියලා හිතන හැබැයි ඔය දැන් ඕක හිත හිතා ගියොත් එහෙම චිත්තානුපස්සනාව වෙන්නේ නැහැ. එතෙන්දී ඔන්න ඒකටත් අහු වෙලා තියෙන්නේ. ඊළඟට ඔන්න හිතමු තව මොකක් හරි දැන් ශ්‍රද්ධාවක් එනවා. ඉතින් ඔන්න චෛත්‍යයක් මතක් වෙනවා. ඔන්න මතක් කරලා දැන් ඕක ඔස්සේ ගියොත් ඒ චිත්තානුපසනාවක් වෙන්නේ නැහැ. මෙතෙන්දී කුසල් වෙන්න පුළුවන්, කුසල් වෙන්න පුළුවන්. මේ දෙකටම චිත්තානුපසනා ධම්මානුපසනා මට්ටමේදී තියෙන සමතැනක්. මේ ඒවා හුදු සිතුවිලි පමණයි. ඒ වෙනුවට හිත එන්නේ ඒ හැමදේම විනිවිද දැකීමක්. ඒවා හුදු සිතුවිලි පමණයි. මේ හැම එකෙම තියෙන පොදු ලක්ෂණයක්. යම් යම් හේතුන් නිසා ඒවා හටගන්නවා, පොඩි වෙලාවක් පැවතිලා ඒවා නැතිලා යනවා. අකුසලයකටත් ඔය දේවලංගුයි, කුසලයකටත් ඔය දේවලංගුයි. ඒ නිසා Tamanට ඒ විදිහට අර මධ්‍යස්ත භාවයකින් ඕක නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අන්න අපි පොඩ්ඩක් ඉන්හා ඔය අපි සාමාන්‍යයෙන් අපේ හිත අපි කතා කරන අපි පොත්පත්වල කියවන කුසල අකුසල් පැත්තකින් පොඩ්ඩක් එහාට යනවා. ඒ නිසා මේ ඉබේම ওই මට්ටමට එනවා නම් වරදක් නැහැ. අර බුදුරජාණන් වහන්සේ අනතුරු ඇඟීමක් කරනවා ඒක පාට්ට චිත්තානුපසනාවට යන්න එපා කියලා. මොකද අපි සකස් කරගත්ත සතිමත් භාවයක් නැත්තම් සකස් කර සකස් කරගත්ත උපේක්ෂාවක් හිතේ නැත්තම් හොඳට මේ තහවුරු වෙච්ච සතියක් නැත්තම් අනිවාර්යෙන් හිත දිහා බලන්න ගිහිල්ලා හිතේ එන සිතුවිලි වලට අහු වෙන ස්වභාවය තියෙනවා. ඒ නිසා ඔය ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා මේ නාහම් බික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. මේ මුට්ටස් සතිය කියන්නේ මේ හරියට නිකන් හොඳට තහවුරු නොවෙච්ච සතියක්. එනවා යනවා එනවා යනවා අන්න වගේ සතියක්. නමුත් හොඳට සතිමත් භාවය තියෙන කෙනාට සෑහෙන කාලයක් තිස්සේ අල්ලා හිටින සතියක් තියෙන කෙනාට මේ નિરાයාසයෙන් හිත දිහා බැලෙනවා නම් ඒ බලද්දිත් මේවට අහු වෙන්නේ නැතුව ඒවා හුදු සිතුවිලි පමණකින් නතර වෙන්න පුළුවන් නම් අන්න මේ වරදක් නැහැ. එතකොට චිත්තානුපස්සනාවත් එක්ක වේදනානුපස්සනාවත් කරන්නත් පුළුවන්. එතන කියන්නේ අරමුණු කොයි දෙක කොයි දෙයේ තරමුණු වේදනාවත් අරමුණක්. එතකොට හිතට එන සිතුවිලි තරමුණක් පමණයි. ඒවා ඉතින් තියෙන සංඥා මට්ටමක් නැත්නම් සංඛාර මට්ටමක්. වේදනාව කියන්නේ එතකොට වේදනා මට්ටමක්. ඔය කොයි දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා හැකියාව තියෙනවා නම් කලාට වරදක් නැහැ. ඉතිරි කලින් විස්තර කළ තේප්ච ඒවෙත් ඒ තරම් කියන්නේ වැරද්දක් නැහැ. දිගට කරන්නයි තියෙන්නේ. මෑණියන්ගේද ප්‍රශ්නේ? ඔව්. මම බලාපොරොත්තුනේ මේ භාවනා කරන වෙලාවට අකුසල් එන්නේ නැහනේ. ඔව්. නෙමෙයි දැන් අපි දිනපතා වැඩ කටයුතු කරගෙන යනකොට අකුසලයක් ආවොත් අපි ඒක අකුසලයක් කියලා අඳුරගන්න පුළුවන් නේද? පුළුවන් පුළුවන්. ඔව්. එතකොට ඒක අපිට ඒ වෙලාවේ චිත්තානුපසනාව කියලාද? එහෙම කියන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ අකුසලයේ අකුසලයේ වශයෙන් තේරුම් අරගන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ කියන එතනම තියෙන්නේ මේ සම්දිත්තික ධර්මයක් තියෙන්නේ. ඒ කියන්නේ ඕක අපි මේ ආයි වර්ග කරන්න ඕනේ නැහැ. මේ මේ ඉන්නේ දැන් ඔන්න චිත්තානුපසනාවේද කියලා ඔන්න බලන්න දෙයක් නැහැ. හිත හිත වශයෙන් තේරුම් ගැනීමක් නේ. තේරුම් අරගෙන ඉතින් අකුසලය නම් බැහැර කරන්නයි තියෙන්නේ. වරදක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ස්වාමීන් වහන්සේ ඒක දර සතිපට්ඨානයේ සම්බදේවය කියලා ඔව් සතිපට්ඨානයේ සමුදේ වය පැත්තෙන් බලද්දී චිත්තානුපසනා මට්ටමේදී අපි මේක හුදු සිතුවිල්ලක් පමණයි. ඔන්න කුසලයක් වුණත් අකුසලයක් වුණත් අපේ හිත තියෙන්නේ නිකන් ඊට වඩා ඒ දෙකෙන්ම බාහිර පැත්තක තියෙන්නේ. හිත තියෙනවා නිකන් නිරීක්ෂණය කරන ස්වභාවයක. එයාට කුසලුත් නැහැ අකුසලුත් නැහැ. එයා ඉන්නේ මධ්‍යස්ථ භාවයක. එහෙම ඉඳද්දී ඔන්න එනවා කුසල් සිතක් එනවා. එයා ඒක බලනවා මේක මේ මුලින් තිබුණේ නැහැ. ඔන්න දැන් එනවා. ඔන්න දැන් පෙනීමක් තියෙනවා. දැනීමක් තියෙනවා. ඔන්න ආවා ඊට පස්සේ ආ පොඩ්ඩක් රැඳුණා. හැබැයි මම මේක කුසලයක් නේද කියලා වැළඳ ගන්න ගියෙත් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ එහෙමනේ. මෛත්‍රී සිතක් ආවොත් ඕක දැන් වර්ධනය කරන්න ඕනේ කියලා නිතන් එහෙම එකක් දැන් නැහැ. ඒ වෙනුවට දැන් දලන්නේ මේක මේක හුත්ත සුතුවිල්ල පමණයි. ඒකක්. ආවා. ඉතින් අපි බලන් ඉන්න එකත් අපි අපි කරන්නේ පැත්තෙන් ඉඳලා බලන් ඉන්න එක. ආවා එයාත් ඔන්න ගියා. ඔන්න ඒක ගියාට පස්සේ ඔන්න එන්න අපි තුමු රාගසිතක් එනවා. ඉතින් ඒකත් ඒ එච්චරයි. ඒකත් ඔන්න සිතුවිල්ලක් පමණයි. ඔන්න ඒකත් ආවා, ඒකත් ගියා. ඉතින් ඔන්න සමුදය වය. ඉතින් අර අන්තිමට කුසල අකුසල ભેදයත් අමතක වෙනවා. නිකන් හුදු සිතුවිලි බවට පත් වෙනවා. හිත තව තව සරල වෙනවා. තව මොකද අර අපි මේ අපිනේ මේවට මේ නම් දීලා තියෙන්නේ. දැන් ඊට පොඩ්ඩක් එහාට ගිහිල්ලා දැන් තියෙන්නේ මේවා නිකන් හුදු සංස්කාර ස්වභාවයක්. ඇතීම් නැතිවීම් ස්වභාවයක් පමණයි එතන තියෙන්නේ. වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි ඒකට අහුවෙන්නේ නැත්තම් ඒවා වැඩි කල් නොගිහින්ම ඉක්මනටම යනවා. හේතුන් නිසා වන්න පහළ වුණා. හේතුන් ඒ ටික අඩපණ වුණාම ඒගොල්ලෝම යනවා. ඒ කියන්නේ වැඩි වෙලාවක් අපේ හිතේ පවතින්නේ නැහැ දැන්. හිතේ ඒ වෙනුවට හුඟක් නිදහසක් භුක්ති විඳින්න ගන්නවා. මොකද ඒ කියන්නේ හිතේ නිදහස ඇහිරිලා තියෙන්නේ කෙලවරක් නැතු වෙන සිතුවිලි නිසා. දැන් දැන් ඔන්න චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට ගියාම දැන් ඔන්න සිතුවිලි වලට අපි අර විදිහට ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනකොට ඔන්න සිතුවිලි ඇවිල්ලා නතර වීමක් නැහැ. නැත්නම් සෑහෙන හිතේ නිකන් නිස්කලංක භාවයක්, හිතේ එක්තරා අන්දමක නිදහසක්, හිතට කියන්නේ පාඩුවේ ඉන්න පුළුවන් ස්වභාවයක් මතුවෙන්න ගන්නවා. ඒක වෙන්න ඉඩ හරින්නේ තියෙන්නේ. හිත තව තව එතකොට විවේක වෙන්න පටන් ගන්නවා. දැන් ඒව ඔක්කොම ගියාට පස්සේ මොකද ඉතුරු වෙන්නේ? දැන් ඔන්න අකුසලුත් නැහැ අකුසලුත් නැහැ. මොකද්ද හිතේ ඉතුරු වෙන්නේ? මොකුත් නැහැ <laughs> දැනුවත් භාවයක් තියෙනවා හැබැයි. ඔකෙන් අදහස් වෙන්නේ මැරෙනවා කියලාවත් මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. දැනුවත් භාවයක් තියෙනවා. ඒ දැනුවත් භාවය පැවතුනාට ප්‍රශ්නයක් නැහැ. මෙනෙහි කරන්න මුකුත් කරන්න ඕනේ නැහැ. මුකුත් කරන්න එපා. ඒ කියන්නේ ඒ එතෙන් දැන් මුකුත් නැත්තම් ආයි ඉල්ලගෙන යන්න ඕනේ නැහැ. ආවොත් විතරක් බලනවා. ආවොත් විතරක් බලනවා. ආවොත් දැන් කුසලයක් හරි අකුසලයක් හරි ආවොත් අපි ඒක මෙනෙහි කරන්න මුකුත් ඕනේ නැහැ. දැන් මෙනෙහි කරන්න කියන්නේ ඔතෙන්දී අකුසලයක් අකුසලයක් කියන්නවත් ඕනේ නැහැ. ඕනේ නැහැ. ඉතින් බලාගෙන ඉන්නයි තියෙන්නේ. නිකන් ඒගොල්ලෝ ඉතින් අපි හිතන්න නිකන් අපි ඔන්න නාට්‍යයක් බලන්න ගියා. නාට්‍ය බලන්න ගියාම ඉතින් නාට්‍යයේ නාට්‍යයේ තිබිච්ච දැන් අපිට තිබිච්ච රසේ ගිහිල්ලා. දැන් ඉස්සරලන් ඔන්න ඔන්න නාට්‍ය ඉතින් නිලියෙක් කෙනකොට නළුවෙක් කෙනකොට ඉතින් අත්පුඩි ගහලා කටත් අරගෙන ඇස් දෙකත් අරගෙන ඉතින් විසිල් ගහගෙනනේ බලන්නේ. දැන් ඔන්න එහෙම මොකුත් නැහැ. ඔන්න ඒගොල්ලෝ එනවා. ඉතින් ඒගොල්ලෝ අංගර දඟර දානවා. අපි අපිට ගානක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ මිනිස්සයා පෙන්නන්නේ මම එක එක දේවල් පෙන්නනවා. මේ පෙන්නන එකකටවත් මෙයාගේ කිසි ප්‍රතිචාරයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ටම ඇති වෙලා ඒගොල්ලොම යනවා. ඉතින් ඒක ඒක තමයි හිතේ වෙන්නේ. අපි අපිම තමයි මේවා පෝෂණය කරන්නේ. හිතට එන තාක් සිතුවිලි අපි පෝෂණය කළොත්, අපි මේවා හොඳට අල්ල බදා ගත්තොත්, අන්න ඒගොල්ලෝ වැඩි කාලයක් අපේ අපිත් එක්ක ඉන්න ගන්නවා. අපිටම පිළීමක් ඇති වෙනවා. නමුත් හුඟක් වෙලාවට ඕක කියන්නේ සංඥා මාත්‍රයෙන් අපිට නතර කරන්න පුළුවන් අන්න මුකුත් නෑ. ඒගොල්ලෝ ආවා ගියා විතරයි. ඔව්. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඔය දැන් ලස්සනට ඉතින් ඔය විස්තර කරලා තියෙනවා දහමේ. ඒ කියන්නේ කතාවක් ගෙතෙන ආකාරය එහෙම. ඉතින් ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම හරිම ලස්සනට විස්තර කරනවා මේ කොහොමද මේ හිතේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ටික ටිකින් ටික ටික ඉතින් මේක අපි නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අර හිතේ අපේ ඇතුලේ සිද්ධ වෙන කතන්දරගතන ස්වභාවය අඩු වෙනවා. කතන්දරගතන ස්වභාවය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කියලා හිත පුළුවන් තරම් නිශ්ශබ්ද වෙනවා, නිහඬ වෙනවා, තුෂ්ණීම් භූත භාවයකටපත් වෙනවා. හිතේ තියෙන එතකොට හරි මේ නිදහසක්. මොකද මේ හිතට කරදර කරන්න දැන් කෙනෙක් නැහැ. හිතේ අපාඩු ඉන්නවා. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. මෙම භාවනාවේදී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දිගටම භාවනා යෙදුනි. සිත තැම්පත් වූ පසු සිතේ විසිරී යාම හොඳටම නැවතී ගියේය. සිතවිලිද නැති විය. සිත දිහා හොඳින් බලා සිටියෙමි. පාවෙන සෙවල කෑලිමෙන් දෙයක් පේලියට පේලිය යනවා අඩු දුටුවෙමි. එය විනාඩියකට අඩු කාලයක්ද විය. වී නැති වී ගියේය. ඉන්පසු අතේ වේදනාවක් ඇති විය. එයට හිත අනිත්‍ය වශයෙන් සිත සිතා එයද නැති විය. බෙල්ලේ වේදනාවක් ඇති විය. එයද පෙරසේම සිතූ අතර එයද බැහැර විය. මින් ඉදිරියට යාමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පදමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී ඔසවනවා, තබනවා යන්න මෙනෙහි කිරීමෙන් සක්මන පටන්ගෙන ලනුපැදුරේ තුන් වටයක් පමණ ගිය පසු යටිපතුලේ ඇතිවෙන විලුමේ ඇතිවෙන ඇඟිලිවල ඇතිව ඇඟිලිවල ඇතිව දැනිමි. නිරීක්ෂණය කළෙමි. පතුල ඔසවන්නේ වාතයේ උපයෝගී වෙමින් යන්න සිතමින්ද ආපසු තවත් එලෙසම නේද යන්න සිතමින් ගමන් කළෙමි. දනහිස වලලු කර ආදී ස්ථාන නැවත දිගහැරෙන හැටි සිතමින් ගමන් කළෙමි. මේ සඳහාද ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේ මේ එතන හිතමින් කියන එක මේ මට නම් එච්චර කැමති වචනයක් නෙමෙයි. ඒක يعني හිතනවාද දැනෙනවාද කියන එකයි පොඩ්ඩක් Taman තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේවා මෙහෙම වෙනවය අරම වෙනවය කියලා ඔවා හිතන්න ගියොත් ඒ කියන්නේ එතන වැරද්දක් තියෙන්නේ. ඒ වෙනුවට මේවා නිකන් තේරෙනවා නම් එච්චරයි. බලන්න හිතේ තරක මනසක් අවදි කරන්න අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් තර්ක මනසක් කියන්නේ කියන්නේ පොතේ දැනුමත් අරගෙන ආ මේක මෙහෙමයි වෙන්නේ අරමයි වෙන්නේ අර පොතේ මෙහෙමත් තිබුණා මේ පොතේ මෙහෙමත් තිබුණා කියලා ඔය තර්ක මනසක් අවදි කරගෙන අපි මේතන හිත හිතානම් යන්නේ කියන්නේ සම්පූර්ණම වැරදි. ඒ වෙනුවට මේ පාදවල සිද්ධ වෙන චලනයන් ඊළඟට දැනෙන දේවල් එක්ක නිහඬ මනසක් නිරීක්ෂණය කරනවා නම් ඒ කියන්නේ වරදක් නැහැ. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදීත් වේදනාවන් බලන්න ගිහිල්ලා තියෙනවා. හැබැයි මට හිතෙනවා තව ටිකක් මේ මූල කර්මස්ථානෙත් එක්ක ඉන්නවා හොඳයි. මූල කර්මස්ථානේ ආනාපාන සතිය කියලා කියලා දුන්නද මට? මුකුත් නැහැ නේද? බලන්න පොඩ්ඩක් තමන් මොකද්ද මූල කර්මස්ථානේ වශයෙන් භාවිතා කරන්න කියලා. ඒකත් හැමතිස්සෙම මේ වார்த்தාවක් ලියනකොට ලියන්න මුලින්ම. මම නිකන් උපකල්පනයක් කරොත් මේ ආනාපානෙන් පටන් ගත්තේ කියලා. ඒකේ තව ටිකක් ඉඳලා මේ වේදනාවන් වලට ගියා නම් හොඳයි. එතකොට අර එතෙන්දිත් අපි මේ මුකුත් මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ හොඳට ආනාපාන සතියෙන් හිත එකඟ භාවයක් හදාගෙන වේදනාවන් නිරීක්ෂණය කරන්න ගියා නම් අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේ බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් එතෙන්දිත් දැන් නම් මේ වෙලාවේ නම් යන්තම් ඒගොල්ලෝ ගිහිලා තියෙනවා. වේදනාව දුර වෙලා තියෙනවා. හැබැයි ඒක නිශ්චිතවම කියන්න බෑ. ඊළඟ පාර බලද්දී සමහරට වේදනාව වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා එකපාරටම වේදනාවන් බලන්න යන්නේ නැතුව තව ටිකක් මූල කර්මස්ථානෙත් එක්ක ඉඳලා හිත තව ටිකක් එකඟ කරගන්න නැත්නම් හිතේ සතිය දියුණු කරගන්න උත්සාහත් වෙන්න කියලා තමයි කියන්නේ. අවසරයි අපේ හඳුරන්නේ පරයන්ක භාවනාව මම පරයන්කේ වාඩි වී මූල කර්මස්ථානයේ වන ආනාපානයට සිත යොමු කරමි. ආස්වාසයේ කෙටියෙනුත් ප්‍රස්වාසයේ ටිකක් වේගයෙනුත් දැනේ. තවද ප්‍රස්වාසයේ කැඩී කැඩී යන ලෙස පෙනේ. මෙලෙස විනාඩි 10ක් පමණ සිටින විට සිතවිලි වලට සිත ගිහින් යයි හැඟෙනවා. ආපසු මූල කර්මස්ථානයට සිත අරන් භාවනාව කරමි. මෙලෙස විනාඩි 45ක් පමණ ඉරියව් මාරුකොට සිටිය හැක. භාවනාව ඉදිරියට කිරීමට ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව. සක්මනේදී මා මුලින්ම පාදවලට සිත යොමු කරමි. වම දකුණ ලෙස මෙනෙහි කරමින් විනාඩි 10ක පමණ ඇවිදිමි. ඉන්පසු පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි සිතමින් පියවර 40ක් පමණ ඉදිරියට යමි. ලනුපැදුරේ රළුසු ගොරෝසු තද ගතිය යටිපතුලට දැනේ. මෙලෙස විනාඩි 30ක් 40ක් පමණ දවසේ කීප සැරයක් සක්මන් කළෙමි. පෙරුවන් සරණයි. මම ලොකු වෙනසක් කරන්න ඕනේ නැහැ. වම දකුණ ඉඳලා ඔසවනවා ගෙනිනවා තබනවා කියන එකට එහෙම يعني අපි මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව වම දකුණ කියන මට්ටමෙන්ම හිත පිට යන්නේ නැතුව රැඳිලා දැනෙන දේත් එක්ක ඉන්නවා නම් ආයි අලුතෙන් මෙනෙහි කිරීමක් පටන් ගන්න ඕනේ නැහැ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා. ඒ කියන්නේ අපි ඒ මට්ටමට යන්න තියෙන හිත වම දකුණ කියන මට්ටමේදී හිත සුඟක් විසිරෙනවා. එහෙමනම් ඔන්න පොඩ්ඩක් මෙයාට තයක් වැඩ ටිකක් වැඩි කරලා දෙන්න පුළුවන් ඔසවනවා ගෙනිනවා තබනවා කියන එකම බලන්න කියලා. අපිට වම දකුණ කියන මට්ටමේදීම හිත නිශ්ශබ්ද කරගෙන නැත්නම් හිත එකඟ කරගෙන සතිමත් කරගෙන මේ දැන්න දේත් එක්ක ඉන්න පුළුවන් නම් ඔන්න ඊට පස්සේ මේ දැනීම් සියල්ලම බලන්න පටන් ගන්න පුළුවන්. පොඩ්ඩක් එහෙනම් උත්සාහ මේ උත්සාහ කරලා බලන්න වම දකුණ කියන එක සරලයි. සෑහෙන සරලයි. එහෙනම් අර ඒ සරල බවට අකමැති නම් හිත එහෙම නැත්නම් හිත හුඟාක් මේ දුවල පැනලා අරමුණු රාශියක ඉන්න කැමැති හිතක් නම් ඔන්න ඒකෙන් සෑහීමටපත් වෙන්නේ යා මේ මේ අතර කාල පරිච්ඡේදයේදී වමයි දකුණයි කියලා අපි මෙනෙහි කරන කාල පරිච්ඡේදයේදී සෑහෙන හිත පිට යනවා. එහෙමනම් විතරක් ඔය දෙවනි පියවර කරන්න. එහෙම නැත්නම් මේ මේ මට්ටමේ මිමන් ඉන්න. ඊළඟට මේ මට්ටමේ ඉඳලා ටික ටික සාර්ථක වෙනකොට වම දකුණත් අතහැරලා මෙනෙහි කිරීම අවශ්‍යත් නැහැ. දැනීමත් එක්ක ඉන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම කලක් සිට භාවනා කරන අයෙක්මි. gedariti නම් සක්මන් භාවනාවක් ලෙස ස්ථානයක් වේලාවක් වෙන් කර ගැනීම සිදුවේ නම් ඒ ඊතා කලතුරුකින්ය. නමුත් එදිනදා ජීවිතයේදී කයේ මුළු ක්‍රියාපටිපාටියට දැක දැක සිටීමට මට ඊතා ප්‍රියයි. ඊතා වේගයෙන් කරන කටයුත්තකදී හැර දෙපතුලේ සිතාලවා සක්මන් කිරීමට මා ප්‍රියයි. දෙපතුලේ ස්පර්ශයන් හොඳින් ග්‍රහණය කරගත හැක. පාදයේ තබන බව, ඔසවන බව දෙපතුලට සිත අලවා નિરાයාසයෙන්ම සක්මන් කරන විට සිත ඊතා ඉක්මනින් සංසුන් වේ. දැස් පියවේ ඇරීම දුෂ්කරය. මම ඔබ වහන්සේගෙන් ඊතා යටහත් පහත් ලෙස උපදෙස් බලාපොරොත්තු වෙන්නේ මම එය එම සක්මන් පතයේම කෙලවරක සිටගෙන ශරීරයට සිත යොමු කිරීම නිවැරදිද? පර්යංකයට විත් එසේ කිරීම නිවැරදිද කියාය. නොඑසේනම් නිවැරදිද කියා දෙන මෙන්ය. ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව ලැබේවා. කාගේද කියලා කියන්න පුළුවන්ද? හරි. මේ ඒ කියන්නේ උතන SPAV ගෙන එනවා නම් ඊට පස්සේ එතනින් එහාට ඇවිදින්න ඕනේ නැහැ. එහෙම්ම මේ කියන්නේ කියන්නේ සක්මනම කරගෙන යනවා. හිත කරගෙන යනකොට දැන් ඔන්න හිත එකඟ වෙනවා. හිත එකඟ වීම හරහා තමයි ඔය S2 පිය වෙන්නේ. නිදිමතක් නෙමෙයිනේ ඔය. නිදිමතක් නෑ. ප්‍රබෝධමත්. ප්‍රබෝධමත්. එක දෙක දවසේ නම් ටිකක් නිදි කිරා වැටුණා. දැන් මොනම හේතුවක් නිදන්නේ හරි. දැන් එහෙම දැන් ඔන්න සක්මනේ යනවා. ගියාට පස්සේ ටිකක් දුර ගියාට يعني ටිකක් දැන් ඔන්න සතිමත් වෙනවා. මේ මේ හිත එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ ක්‍රමානුකූලව නිකන් කලුවර වැටිගෙන වගේ ඇවිල්ලා ඔන්න S2 පිය වෙනවා. එහෙමද වෙන්නේ? කලුවර වැටි කියන්නේ නෙමෙයි මෙහෙම දැන් වටපිට බල බල යනවා නම් යන්නේ නැහැ කි. මෙහෙම අර මෙහෙම එකට හරි. ඒක හරි. එතකොට එහෙම වුණාම ඒ එතන ඒ එකඟතාවයේ ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න. එහෙම දැන් මම ඔය ලියන වෙලේට ඒක නැහැ. ඊට පස්සේ සක්මනේදී මං කරා. එතකොට ඒ හිටගෙන හිටියා. ඒ කියන්නේ දෙපත් ශක්තිමත් එහෙම වැනිලා මොකුත් නැහැ. ඒ නිසා කෙලවරට වෙලා ඊට පස්සේ විදර්ශනා සමාධිය වෙනකම්ම යන්න හැකියි. යන්න පුළුවන්. ඒක තමයි. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ඔය මට්ටමේදී ඕක S2 පිරෙලා හොම වෙන්නේ ඒ කියන්නේ දැන් හිත සමාධි වෙන්න ළඟයි. එතන සමාධි වෙලා වගේම තමයි. ඒ හින්දා අපි කරගෙන තමයි විදර්ශනා සමාධියට ගියේ. ඒක තමයි. ඒ නිසා ඒ කියන්නේ ඔතෙන්දී ආයි අපි සක්මන් කරන්න ගත්තොත් ඔයක කියන්නේ අවහිරයක් වෙන්නේ. එහෙමයි සමනස සක්මන් කරනවා නම් චුට්ටක් ඉන්න ඕනේ. එක දිගට කරන්න බෑ. මොකද ඇස් පේන්නේ නැහැ නේ. හැපිලා වැටෙනවා. <laughs> ඒක තමයි. ඒ කියන්නේ ඒ හින්දා ඔය හරියට එන්න ලං වෙනකොට එක්ක මේ පරයන්කට යන්න. එන්න කලින්. ඔව් ඒක ඒක දැනෙනවා. දැනෙනකොට පරයන්කට යන්න. එහෙම නැත්තම් සක්මනේදී මාවන එහෙම්ම හිට ගන්න. දැන් කරලා තියෙනවා වගේ එහෙම්ම හිටගෙන එහෙම්ම පොඩ්ඩක් හිතට ඉතින් සමාධි වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. මට ඔබ වහන්සේගෙන් අහන්න ඕනේ හිත සමාධි වෙන එක ඒකත් හරි. ඒකත් දැන් මේ අන්තිම එකේදී ඒකත් මම අත්දැක්කා. ඊයින් පස්සේ ඊයින් පස්සේ එක්කෝ ඒ ඒ ඒ තියෙන සමාධියත් ඒ තියෙන සමාධියත් එක්කම ඉන්නද? එහෙම නැත්නම් කයට හිත යොමු කරන්නද? එතකොට සමිනන්ස මම නහයට දැන් මම මීට කලින් කතා මීට මේ කලින් කතා කරලා තියෙන හින්දා මට පොඩ්ඩක් මතකයි මේ හිටපු මට්ටම. කියන්නේ අපි ඔතෙන්දි නැවතත් කයට හිත යොමු කිරීමක් කියලා කරනවා කියන්නේ හිතට අරමුණු දෙනවා කියන එක. එහෙමයි සමනස දැන් මම නිකමට මේ නාසිකාග්‍රය දිහත් බැලුවා මට සාමාන්‍යයෙන් දැන් නාසිකාග්‍රය පේන්නේ නැහැ සමනස. එහෙම කියන්නේ අපි දැන් හිත යොමු කළා හිතට අරමුණක් දෙන්න යන්න එපා. පේන්නේ නැහැ. බෙල්ලෙන් උඩ මුකුත් පේන්නේ නැහැ. ඊට පස්සේ පපුවේ පොඩ්ඩක් විතර එකක් තියෙනවා. ඕනනම් ඒකට යොමු කරන්නත් පුළුවන්. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හිත පුළුවන් තරම් සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න. ඒ කියන්නේ සැහැල්ලුයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි. දැන් අපි අරමුණක් දුන්නොත් සැහැල්ලුව නැති වෙනවා. සැහැල්ලුව අඩු වෙනවා. මෙහෙම ඒක අතර පැත්තෙන් හිමීට තමයි බලන්නේ. නැත්තම් එහෙම එකපාර ලොකුවට අරමුණක් නෙමෙයි. හිමීට ඕනනම් බලන්නත් පුළුවන්. එතන ඇති දෙයක්වත් නැහැ. <laughs> නෑ ඒක තමයි. හිතර දැන් අපි ඔතෙන්දී යන්න තියෙන්නේ හරි ස්වාභාවික ගමනක්. හිත ඉන්නවා නම් අරමුණකින් තොරව අරමුණකින් තොරව ඉන්න දෙන්න. ඊට පස්සේ එයා හිතන්න මේ කියන්නේ දැන් දැන් කය නිරීක්ෂණය කරන්න ගියේ ඇයි? නිකන් ඉතින් කරන්න සාමාන්‍යයෙන් කරනකොට මම මම කරන එක හරිද වැරදිද එහෙම කරන්න පුළුවන්ද මෙහෙම කරන්න පුළුවන්ද කියලා බලනවා. හරි. ඒක හරි. එතකොට ඉතින් මේ අපි කී කී හිටියේ. දැන් එතකොට දැන් මට පොඩ්ඩක් එන අපි ආපස්සට ආයේ කතා කරලා බලමු. මෙතෙක් කරගෙන යද්දී ආනාපාන සතියේ මුල් කාලේ කරද්දී කොහොමද හොඳට බලබලා ඉඳලා කොහොමද අරමුණු වලින් තොර මට්ටමට ආව නේද? මෙහෙමයි සමනාස මම ආනාපානේ ගොඩක් වැඩලා නැහැනි දැන් මෙහෙට එන්න ඉස්සෙල්ලා ගිය අවුරුද්දේ ඊට මාස මොකද්ද වඩපු එක වැඩිපුර? වේදනාව බල බලද හිටියේ මොකද්ද වැඩි වැඩි බුදු ගුණයි මෛත්‍රියයි මරණයයි මරණයට හරි අසයි. හොඳයි. ඊට පස්සේ අපි තුමු මේ කියන්නේ කය නිරීක්ෂණය කිරීමක් ඒ වගේ දේවල් මුකුත් කරේ නැද්ද? ඒකට සමනස මොකෙන් ගියත් එකම දේ තමා වෙන්නේ. හිත සමාධිමත් වෙනවා ආය කය නිරීක්ෂණේ තමා. මොකෙන් ඒ කියන්නේ දැන් අපි තුමු බුදු ගුණත් නෙමෙයි මෛත්‍රියත් නෙමෙයි මරණයත් නෙමෙයි කය හරේ කයේ කියන්නේ කයේ වේදනාවන් දැනෙන දේවල් හරේ හිත දිහා බැලීමක්ම හරේ නැත්තම් කයේ දැනෙන වෙන වෙන සංවේදනාවන් බැලීමක් හරි ඕක කිසිම කාලයක කෙරලා නැද්ද? කරනවා. අර මුඛෙන් ගියත් අන්තිමට එතනින් තමයි ඉවර වෙන්නේ. කියන්නේ උදේ වය බලබල ඉන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මොකේද බැලුවේ? දැන් අපි හිතුව මන්න සතිය කරයි කියලා. මන්න සතිය ටික මම දිගට යනවා. එක තැන පොඩ්ඩෙන් නවතින්නේ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ හිතින් හදනවද ඔවා? නෑ නෑ. ඒක ඒක කෙමෙව කරනකොට ඊට පස්සේ හිත සංසුන් වෙනවා සමත් වෙනවා. කොච්චර වෙලාවක් මරණ සතිය කරනවද? දැනුත් මරණ සතියක් කරනවද? දැනටත් එහෙම භාවනා කරනවා. හිත කරන වෙලාවල් තියෙනවා. මෙහි ඇවිල්ලා නම් ගොඩක් එහෙම ඉතින් අර සක්මනයි ආනාපාන සතිය දැන් කරන්නම බෑ ස්වාමීන් වහන්සේ. මොකද හේතුව දැන් ඒ කියන්නේ මරණ සතිය කරනවා කියලා කොහොමද කරන්නේ? මරණ සතිය ජීවිතය අනියතයි මන්නේ නියතයි එහෙම ගිහිල්ලි වෙරලා ඊට පස්සේ මෙනෙහි කරනවද එහෙම? ඔව්. එතන මෙනෙහි කිරීමක් කරනවා. පටන් ගැම්ම මෙනෙහි කිරීමක් තියෙනවා. හරි. ඊන් පස්සේ ඉතින් ඒක කැඩි කැඩි බිදි බිදි ඉවර වෙනකම්ම ධාතු වෙනකම්ම ඒක දැකෙනවා. ඒ කියන්නේ දැන් ඒක ජීවිතය අනිතයි මරණය නියතයි කිය කිය හිතින් මෙනෙහි කරන්නේ කයට අවධානය යොමු කරගෙනද නෑ කොහෙටද අවධානය තියෙන්නේ? ඒක වචනයක් ඉස්සෙල්ලා පටන් ගන්න. වචනකින් පටන් ගන්න. වචනකින් පටන් ගන්නවා. ඊට පස්සේ හිතින් චිත්ත රූපයක් මවා ගන්නවද? කය නිකන් මෙරිලා යන හැටි, ජලාවලට පත් වෙලා යනට එහෙම දෙයක් කරනවද? මවා ගන්නෙ නැහැ. දකින්නවා කියුවා. දකින්නවා. يعني කයට සිද්ධ වෙන දේ දකින්නවද? එහෙම <laughs> අනාගතයේදී අවුරුදු ගානකට පස්සේ සිද්ධ වෙන දේ දකින්න එහෙමද? එහෙම නෙමෙයි. ස්වාමීන් වහන්සේ කියන්නේ මම දැන් ඉස්සෙල්ලාම මගේම මරණය ගැන නෙවෙයි එතනදී නිකන් සාමාන්‍ය පොදුවේ මරණයක් ගැන කියන්නේ ඊට පස්සේ මට මාව ආරෝපණය වෙනවා ඔය පැත්තෙන් යන්න එපා ඒ කියන්නේ ඔතනදී නිකන්ට අර ඕක භාවනාව වශයෙන් ප්‍රශ්නයක් නැහැ නමුත් දැන් ඕකෙන් වෙන්න තියෙන දේ ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට මරණ සතියක් වඩන්නේ හිතේ අපේ තියෙනවා නම් ලොකු මාන්නයක් එහෙම නැත්නම් අපිටම මේකෙන් භාවනාවක් කරන්න කිසි කැමැත්තක් නැහැ. ඔහේ මේ කම්මැලි කමක් කොහොම තියෙනවා නම් ඔන්න මරණ සතියක් වඩලා මේ ළඟ ළඟම මැරෙන්න වෙන්න ඉඳ තියෙනවා. කොයි වෙලාවෙ මැරෙනවද දන්නෙත් නැහැ. එහෙනම් මේ කළ යුතු දේ අදම කරන්න ඕනේ කියලා අන්න උනන්දුවක් ඇති කරගන්න සංවේගයක් පහළ කරගන්න මරණ සතිය වැඩුවට කමක් නැහැ. හැබැයි අපි නිරන්තරයෙන් ඕක يعني වැඩිම හරහා හිතේ කෙලෙස් අඩු වෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙන එක වරදකුත් නැහැ. දැන් හැබැයි අපි හොඳට මේකේ ත්‍රිලක්ෂණයක් වැටහෙන මට්ටමකට යන්න නම් අපිට අස්පනා අපිට තියෙන කියන්නේ ඇත්ත වශයෙන් ඇතිවිලා නැති වෙන සංස්කාර ස්වභාවයක් හේතුඵල හරහා ඇතිවිලා නැති වෙන සංස්කාර ස්වභාවය නිරීක්ෂණයට පටන් ගන්න වෙනවා. ඒක සම්මහන්සේ එදිනදා ජීවිතේම මුළු ජීවිතේම කරනවා. ඒ කියන්නේ මොකද්ද බලන්නේ? දැන් අපි හිතන්න මට සිතුවිලි තමයි චිත්තානුපස්සනාව තමයි කරන්නේ. එන එන සිතුවිලි ඒ වෙලෙට ඒ වෙලෙට දකිමින් ඒ කියන්නේ කෙනෙක් කතා කර කර ඉඳින්නම්ම ඔක්කොම බලනවා. ඒක අත යනවා එනවා ඒව දැක දැක වාසය කරනවා. ඔව්. ඊට පස්සේ ඒවා අපිටම බලබලා ඉන්නවා. බලබලා ඉඳද්දි මොකද වෙන්නේ හිතට? ආ නෑ නෑ ඒක ස්වාමීන් වහන්සේ මම කිව්වේ මේ වැඩ කරන අපි එදිනදා ජීවිතය තුළ. ඔව් ඒක තමයි. අපිටම එතකොට සම්පූර්ණයෙන්ම කියන්නේ අනිත් කටයුතු වලින් බැහැර වෙලා ඊට පස්සේ ওই විදිහට හිත දිහා බලන්න විතරක් අපි තුන් දැන් අපි කවුරු හරි කතා කර කර ওই වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ ඔහම හිත හිතටම නැඹුරු වෙලා අර වැඩේ නවත්තලා කලින් කර කර හිටියේ වැඩේ නවත්තලා හිත දිහාම බලන වැඩේ හොඳට ගැඹුරට යන අවස්ථා තියෙනවද? නෑ නෑ එහෙම කරන්නේ නැහැ. ඒකත් කරනවා මේකත් කරනවා. දෙකම අර කර කර ඒ විදිහට ඒ කියන්නේ දිනදා ජීවිතයේදී එහෙම යනවා. අර පරයන්කේ වුණොත් තමයි අර විදිහට බලන්නේ. ඔව් පරයන්කේ වුණොත් කොහොමද බලන්නේ? පරයන්ක වුණොත් ඉතින් සිතුවිලියක නම් ඉස්සෙල්ලාම බැලෙන්නේ නැහැ. හරි. ඉස්සෙල්ලාම ටිකක් ඉතින් මොන හරි භාවනාවක් කරලා හිත සංසුන් වුණාට පස්සේ එන සිතුවිලි ටිකක් දැන් දැන් එහෙම කරන භාවනාව මොකද්ද? එහෙම කියලා විශේෂයෙන්ම කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම අර මෛත්‍රිය කරනවා කොහොමටත් ආනාපාන සතිය කරන්නම බෑ මොකද හේතුව ඒක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ හිත දිහා බලනවා එහෙමද කරන්නේ ඔව් සමහර විට ආනාපාන සතිය කරන පපුවට පපුවට පොඩි මේකක් තියෙනවා හරි ඒක දිහා බලාගෙන ඉන්නවා ඊට පස්සේ ඒක හොඳට ඒකත් සංසුන් වුණාට පස්සේ හිත දිහා බලන වෙලාවල් තියෙනවා හොඳයි හිත දිහා දැන් දැන් දැනට කරන්නේ මොකද්ද දැනට කියන්නේ මේ පහුගිය ටිකේ නම් පරයන්කේ කරන්නම බැරුව ගියා. මම එදිනෙදා දේවල් එක්කලා තමයි අර අර විදියට සිතුවිලිත් එක්කලා එහෙම මේවා කරේ. ඉතින් දැන් මෙහි ආවයින් පස්සේ නම් පරයන්ක ටිකක් වැඩිපුර කරන්න පුළුවන් උනේ. දැන් ඉතින් දැන් මොකද්ද කරන්නේ? දැන් ඉතින් අර පපුවට යොමු කරපු එක විතරමයි කරේ චුට්ටක් ඒකත් ඊට පස්සේ නැතුව ගියා. ඊට පස්සේ ඉතින් අර ඇතිවීමක් නැතිවීමක් බැලෙන එක විතරයි තියෙන්නේ. ඒකත් හරි සියුම්. හිත හරියට මොකේද මොකේද ඇතිවීමක් නැතිවීමක් බලන්නේ. මෙහෙම දැන් බඩි වෙලා ඉන්නවනේ. මෙහෙම වදින තැනක් තියෙනවනේ. එතන gediridit සමහරට එහෙම දැනෙනවා. එතන හෘද ස්පන්දනයට සාපේක්ෂව ඔක්කොම ස්පන්දනය වෙන ගතියක් තියෙනවා. තියෙනවා. හරි. ඒවා බලබලා ඉන්නවා. ඒවා බලබලා ඉඳද්දි මොකද වෙන්නේ? එතකොට හිත සියුම්ම සියුම්ම සියුම්ම අර පරිකර්ම ඒ මට්ටමට ටක් ගාලා යනවා. හරි. ඒ කියන්නේ මේ මේව බලබලා ඉන්නවා. ඒ කියන්නේ මේක බලබලා ඉඳීම සෑහෙන කාලයක් තිස්සේ කරනවද කොහොම? නෑ සෑහෙන කාලයක් තිස්සේ කරේ අරක තමයි මෛත්‍රිය තමයි. අරකත් ඉතින් සෑහෙන අවුරුදු මං හිතන්නේ දෙක තුනක් වගේ කළා ඇති අරක නම් අරවා ඉතින් අවුරුදු 6 7ක් ගොඩාක් කළා. හොඳයි හරි. ඊට පස්සේ අපිටම දැන් මේක බලබලා ඉන්නවා කියලා දැන් මේකේ ප්‍රශ්නයක් නෑ. දැන් දැන් අර ටික පොඩ්ඩක් නතර කරන්න. මෛත්‍රියත් පොඩ්ඩක් නතර කළා. මරණානුස්සතියත් පොඩ්ඩක් නතර කළා. බුදු ගුණත් පොඩ්ඩක් නතර කළා. දැන් මේ වැඩේට බහිමු. මේ වැඩේට කෙලින්ම ඔන්න වාඩි වෙනවා. වාඩි වෙලා ඉවරලා කයට හිත යොමු කරනවා යොමු කරන්නේ අපිටම ස්පර්ශ වෙන ස්ථාන තියෙනවා. ඒ ස්ථානවලට හොඳට අපිටම දැන් අපි මේ නිකන් උදාහරණයක් විදිහට මම මේ කියන්නේ දැන් මේ අත් දෙක වදින තැනට හිත යොමු කළා. උදාහරණය දෙන්න. මෙහෙම යොමු කරාම දැන් මෙතන තේරෙනවනේ මේ අනිත් කයේ කොටස් ගැන මතකයක් නැහැ. මේ වදින ප්‍රදේශයට විතරක් හිත යොමු කරගන්න. දැන් හිතේ ඇති වෙලා ඇති යම් එකඟතාවයක්, ඒ කියන්නේ අනිත් භාවනාව වැඩිම හරහා ඇති වෙච්ච එකඟතාවයක් තියෙනවා. ඒක පුළුවන් තරම් දැන් මෙතෙන්ටම නාභිගත කරගන්න. පුළුවන් තරම් ඒක රාශී කරගන්න. කළා එතනම බලාගෙන ඉන්නවා. ඇතවීම නැතිවීම ස්වභාවයක් තේරෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකම බලාගෙන ඉන්නවා. ආයි තව තැනක ඔන්න බලනවා. ඒකත් බලාගෙන ඉන්නවා. පුළුවන් තරම් දැන් මේ නිරීක්ෂණය සඳහා වැඩි කාලයක් ගත කරන්න. ඒ කියන්නේ හිතේ සංඥාවන් හදන්න යන්න එපා. දැන් අපි මරණානුස්සතිය හරහා අපේ කයට වෙන්න පුළුවන් වෙන කෙනෙකුගේ කයට වෙන්න පුළුවන් ඔය සංඥාවන් හරහා අපි කරන භාවනාවක් තියෙනවා. ඒක ඒකත් එක මට්ටමක්. දැන් දැන් යන්න තියෙන්නේ පුළුවන් තරම් හිත සංඥාවන්ගෙන් මුදව ගන්න පැත්තකට යන්න තියෙන්නේ. විපස්සනාව හරහා එන්නේ සංඥාවන්ගෙන් හිත මුදවා ගැනීම. ඒතර ඒකට තමයි දැන් අපි උනන්දු කරවන්න තියෙන්නේ. එතෙන්ට කෙලින්ම මේ කියන්නේ හිත පුළුවන් තරම් සංඥාවන් වලින් දුර වෙලා එහෙම නැත්නම් කියන්නේ අනවශ්‍ය අපි අතින්දාගත සංඥාවන් මොකක්වත් නැතුව මේ දැනෙන දේ විතරයි එතකොට තියෙන්නේ. කියන්නේ භවනා පුළුවන් තරම් සංකීර්ණ කරගන්න තු සරල කරගන්න. දැනෙන දේ තුල විතරයි හිත තියෙන්නේ. එතනක් තියෙන්නේ ඔන්න මොනවා හරි කියන්නේ දැන් මේ අතක් කියන සංඥාවක් නැහැ. තියෙන හුදු දැනීමක් විතරයි. එක්කෝ මේ එතන නිකන් බර ගතියක් දැනෙන්නේ. නැත්තම් නිකන් වදින ගතියක් දැනෙන්නේ. උණුසුම් ගතියක් දැනෙන්නේ. ඔන්න වගේ දෙයක් විතරයි එතන තියෙන්නේ. ඒ ඒ මට්ටමට හිත සරල කරගන්න. දැනීම සරල කරගන්න. ඒක බලාගෙන ඉන්නවා. තව වෙන තැනක් තියෙනවනේ ඒකත් බලාගෙන ඉන්නවා. තවත් තැනක් තියෙනවා ඒකත් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ එකවරකට එකයි. එකවරකට එකයි ඒක බලාගෙන ඉන්නවා. ඔය දේ කරලා මට පොඩ්ඩක් කියන්නකෝ. එහෙමයි සම්මස්. සම්මස් අර අතන සක්මනේදී ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. ඒකෙදි අර විදිහට අර විදිහට කියන්නේ සක්මනේදී ඒ කියන්නේ දැනෙන දේ බලමින්ද යන්නේ නැත්නම් හිත මොන වගේ දෙයක් අරමුණු කරගෙනද මුලින් පටන් ගන්නෙ? කිසිම දෙයක් නැහැ කකුල හිත පුළුවන් ස්වාමනහස් දැන් මම වැඩ කරනකොටත් ඒක කරනවා හිත සම්පූර්ණයෙන්ම ඒකම අල වාසය කිරීම වගේ කියන එක තියෙනවා ඒ විදිහට කකුලේ පතුලට කරාම ටිකක් සක්මන් කරනකොට තමයි අර එහෙම වෙන්නේ. හොඳයි. මේ ඒතර හිත හැමතිස්සෙම පතුල ඒ කියන්නේ මෙහෙම වැදෙන ඔක්කොම ලක්ෂ මෙහෙම ගොඩ දැනීමත් එක්කලා මෙහෙම තියෙනවා. ඒකත් එක්කම හිත තියෙනවා වෙන පිට යන්නේ නැහැ. ඒකත් ඒකත් එක්කම තියෙනවා. ඒ තියෙද්දි හිතේ සමාධියක් ඇති වෙනවා. කොච්චර කියන්නේ විනාඩි 5න් 10න් වෙනවද නැත්නම් විනාඩි 45කට විතර පස්සේ වෙනවද කොහොමද වෙන්නේ? නෑ මෙහෙම දෙපාරක් එහාටයි මෙහාටයි ගියාම දෙපාරෙන් වෙනවා. එකපාරක් ගිහේ පැත්තට එකපාරක් මේ පැත්තට. පැත්තට එනකොට මේ හිතේ කන්දාවක් එනවා. එතකොට ඒ කියන්නේ ඒ වෙලාවේ හිත අරමුණු කරන් ඉන්නේ ඒ දැනීමක්ද? නැත්තම් නිකන් මේ නිකන් කලුවරක් ඇවිල්ලා කරුවලක් ඇතුළට යෑමක් වගේද වෙන්නේ? ඇතුළට යෑමක් නෙමේ සම්පූර්ණ කලුවරක්. සම්පූර්ණ කලුවරක්. සම්පූර්ණ කලුවරක් ඊට පස්සේ එතන ටිකක් අර මුල් අදියර පොඩ්ඩක් යනවා. මුල් අධියර ටික ගිහිල්ලා ඊට පස්සේ විදර්ශනා සමාධියකට එන බව වැටහෙනවා. ඒක තමයි අපිට හරි ඒක පොඩ්ඩක් ඔව් කියන්නේ එකපාරටම නිගමනය කරන්න යන්න එපා මේක හරියටම විදර්ශනා සමාධියක් කියලා. ඉතින් පොඩ්ඩක් නිකන් විවෘත මනසක් තියාගන්න. කියන්නේ අපිට කියන්නේ කියන්නේ සක්මනේදී එන සමාධිය සමහරවිට විදර්ශනා වෙන්නත් පුළුවන් සමත වෙන්නත් පුළුවන්. දැන් සෑහෙන කාලයක් සමතෙත් වඩලා තිනවනේ. නිසා උතන මෛත්‍රී සමාධියක් එන්නත් ඉඩ දෙනවා. ඊළාට يعني මරණානුස්සතියෙන් පවා උපචාර සමාධියක් එනවා. ඒක එන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔය කොයි දේ එන්නත් ඉඩ තියෙනවා. මොකද දැන් වෙන දේවල් රාශියකින් ආපු ගොනුවක් මෙතන තියෙන දැන් හිතේ. එහෙනම් හරියටම මෙතන තියෙන්නේ මේ විපස්සනා සමාධියක්මය කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. පොඩක් මනස විවෘත يعني මනසේ විවෘත භාවයක් ඇති කරගන්න දැන් අර පුළුවන් නම් සක්මනේදී මේ දැනෙන දේවල් වල තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයට විතරක් අවධානය යොමු කරන්න. විස්තර දැන් බලන්න යන්න ඕනේ ඒ කියන්නේ ඇතිවීම නැතිවීම කියන්නේ මේ අත් දෙකේ කකුල් දෙකේ මේ අත් දෙකක් නෙමෙයි නිකන් පාදේ වල යටිපතුල් වල යටිපතුල් දෙකයි අත් දෙකේ ගැටෙන තැනයි විතර ගැටෙන තැන් විතරයි කමන්නේ කමන්නේ ඒ ඒ දැන් ඒ දැනෙන දේවල් වලට මොකද්ද සිද්ධ වෙන්නේ අපි හිතමු ඔන්න පාදයක් ස්පර්ශ වෙනවා එතන තද ගතියක් දැනෙනවා. ඊට පස්සේ ඒක තද ගතිය කියන නමත් අවශ්‍ය නැහැ. එතනට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ආයි අනිත් පාදයේ දදිනවා. ඒකේ අපි දැනීම් රාශියක් තියෙනවා. ඒකවත් නම් කරන්න ඕනෙත් නැහැ. එතනත් තියෙන ඕන ඇතීම් නැතිවීම රාශියක්. අර ඒ පැත්තෙන් යනවා නම් ඔන්න එතන විපස්සනාවකට තමයි යන්නේ. කොහොම ගැටලුවක් නැහැ. يعني එතනත් සරල කරගෙන මේ ඒක දැක දැක ඉන්න දෙන්න. ඊට පස්සේ අර එකකට මට يعني ඕකේ එකකට යන්න ගියොත් සමහරලාට ඕකේ මුළු යටි පතුලම එක يعني එක එක අරමුණක් වශයෙන් අරගෙන දෙන්නේ. යටි මෙහෙමයි යටි පතුලම දැනෙනවා මෙහෙම. ඔව් ඔව්. ඊගාවට දැන් අනිත් කකුල උස්සලා ඊගාව එක යනකොට මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ඔව් ඒක දැනෙනවා. කමන්නේ. සක්මනේදී සක්මනේදී යන වේගය හුඟා සුළු වේ කියන්නේ අඩු වේගකින් ද යන්නේ. ආ හිමින් යන්න බෑ ස්වාමීනි. හිමින් යන්න බෑ. <laughs> වේගින් යන්න. සාමාන්‍ය නැවේගෙම සාමාන්‍ය ගොඩ අර හිමින් හිමින් හිමින් යන එක හරි හරි නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඒක නම් ඒක නම් ඒක වැරදක් නෑ. ඒ කියන්නේ සාමාන්‍ය වේගෙන් මේ යන්න ඕනේ. ඒ කියන්නේ පුළුවන් තරම් මේ දැන් වම් කකුලේ දේවක දැන ගනිමින් ඉන්නවා. ඊට පස්සේ යන දකුණු පාදයේ සිද්ධ වෙනදී දැන ගනිමින් ඉන්නවා. ආයි වම් පාදයේ සිද්ධ වෙනදී දැන ගනිමින් ඉන්නවා. කමන්න ඔක මේ සක්මනේ දේ විදිහට යන්නකො. හිතේ එකඟතාවයක් ඇති වුණොත් එහෙම්ම වාඩි වෙලා සමාධියේ ඉන්නවට වඩා පුළුවන් නම් මේකේ ඇතුවීම් නැතිවීම් ස්වභාවයකට හිත දාන්න වඩා හොඳයි. මොකද මට තාම මේ කියන්නේ හරියටම මේ නිශ්චිත වශයෙන් කියන්න බෑ එන සමාධිය කියන්නේ සම්පූර්ණම විපස්සනාමද කියන එක මට තාම විශ්වාස නැහැ. ඒකයි. විපස්සනා නම් මම කැලින්ම කියන එතන ඉන්න කියලා. මොකද සමද සමාධියක ඉඳීමෙන් අපිට විපස්සනාවට ලොකු ප්‍රයෝජනයක් ගන්න බැහැ මේ වෙලාවේ. ඔන්න විපස්සනා සමාධියට මේ සමත සමාධියටත් ගිහිල්ලා ඒකේ පොඩි වෙලාවක් ඉඳලා එළියට ඇවිල්ලා මේ දැනෙන දේවල් විපස්සනා කරන්න පුළුවන් නම් වරදක් නැහැ. ඒක විපස්සනා කරන්න පුළුවන්. පුළුවන්. ඒකෙන් දැන් සමතේට යනවායි කියලා දැනෙන්නේ නැහැ විපස්සනාට යනවා කියලා දැනෙන්නේ. කොහොමද කියන්නේ? සාමාන්‍යයෙන් සමත සමාධි වල ස්වභාවයත් එක්කලා බලනකොට ඔව්. ඒ ස්වභාව වලට අයිති නැහැ. අයිති නෑ. ඒ නෑ දැන් උත්තර කියන නැත්තේ. <laughs> <laughs> මේ හරි කමන්නේ. පොඩ්ඩක් කරලා බලන්නකෝ. කරලා බලලා ඒ කියන්නේ අපිට Taman තේරුම් ගන්න තියෙන්නේ අපි ආපු පාර අනුව හුඟාක් සමත භාවනා කරපු යෝගාවචරයේ හිත පොඩි විපස්සනාවක් වැඩෙනකොටත් ආයි සමත සමාධියට පයින්න සෑහෙන අවස්ථාවක් තියෙනවා. එහෙනම් පරිස්සම් වෙන්නයි තියෙන්නේ. එහෙනම් සමත පැත්ත හුඟක් කරලා තියෙනවා නම් සම්පූර්ණයෙන්ම සමතය ඒ කියන්නේ හුඟක් කරලා තියෙනවා නම් මම මේ කියන්නේ. හුඟක් කරලා තියෙනවා නම් සම්පූර්ණයෙන්ම සමතය අතහැරලා දාලාම විපස්සනාවට එන්න. එතකොට ආයේ කිසිම සැකයක් නැහැ මෙතන අලුතෙන් හැදෙනවා සමාධියක්. මෙතන හැදෙන්නේ එතකොට සම්පූර්ණ අලුත් සමාධියක් හැදෙන්නේ. ඒක අරකට හාත්පසින්ම වෙනස්. හොඳයි හොඳයි. දරුවන් හරි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම පාදයේ ඔසවනවා තබනවා යන්න තුනෙහිම මෙනෙහි කරමින් ගමන් කළෙමි. ලනුපැදුරේ රළු ගතිය පයට දැනුනි. ඉදිරි পায় ඉදිරියට යැවීමේදී යවනවා යයි මෙනෙහි කළෙමි. බොහෝ වාර ගණනක් මෙනෙහි කරමින් ගමන් කළෙමි. පාදයේ ඔසවන විට දකුණු කකුලේ මහපට ඇඟිල්ලේ පැදුර ස්පර්ශ වන විට එහි අස්තිය වැදෙන බව දැනේ. එම පාදයේ ඔසවා ඉදිරියට තබන විට විලුඹ අස්තිය පොළවේ වැඩි පාදයේ ඇඟිලි බිම වදින අයුරින් නිරීක්ෂණය කරමින් ගමන් කළෙමි. වම් පාදයේ මහපට ඇඟිල්ල එම පාදයේ විලුඹද බිම වදින ආදන්නේ. මෙසේ බොහෝ වේලාවක් සක්මන් කළෙමි. පර්යංක භාවනාව සක්මනේ සිට අවුත් පර්යංක භාවනාවට වාඩි වුනිමි. එවිට මට ශරීරයේ ඍජුව තබා දෙකකුළු නමා දැත් මම මෙතනින් යන්න මට දැනුනි. දැන් ශරීරයේ ඍජුව තබා දෙකකුළු නමා දැත් මම මෙතනින් යන්න මට දැනුනි. ආස්වාස තේරෙන්නේ නැහැ හරියට. ආස්වාස ප්‍රස්වාස හුස්ම ප්‍රකටව නොදැනුනි. ඉතා සියුම් ආශ්වාසයේද ඉතා සියුම්ම ප්‍රාශ්වාසයේද ඇතිවන බව දැනුනි. එය නාසිකාග්‍රේට වදින බව මට නොදැනෙන තරමට සියුම්ම දැනුනි. මගේ කයට විවේකයක් සිතට විවේකයක් පහසුවක් දැනුනි. සිතුවිලි ඉතා අඩුවෙන් අතර පැමිණි සිතුවිලි රාගයක් සහිතද උපේක්ෂා සහිතවද යන්න වෙන්කර බැලුවෙමි. සිතුවිලි ඉවත්ව ගිය බවත් බොහෝ වේලාවක් නිසල්මන්ව සිටිය බවක් දැනුනි. මෙහි නිවැරදිතාවයේ වටහා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය වහා අවබෝධ වේවා. හ්ම් කාගෙද දන්නේ? ඔව් මේ தත්ත්වය දැන් කාලයක් තිස්සේ අත්දකින්නවා. දැන් මෑණි කොච්චර කල් භාවනා කරනවද? අවුරුදු දෙකක් විතර. අවුරුදු දෙකක් විතර කරනවා. එතකොට يعني ආපු ගමන පොඩ්ඩක් ආපහු විස්තර කරා නම් මේ ඒ කියන්නේ ආනාපාන සතියෙන්මයි පටන් ගත්තේ. එහෙමද? ආනාපාන සතියෙන් තමයි පටන් ගත්තේ. ඔව්. ඒක හුස්ම රැල්ල සිහින්ව දිගට යන මේ විදිහට කෙටි වෙනවා. මේ විදිහට මුල පටන් අරගෙන. ඔව්. මේ එහෙම පටන් අරගෙන තමයි කරේ. එතකොට මට සමාධියට يعني සිට මේ හුස්ම රැල්ල නැති විලා යනවත් තේරුණා. හහ. එහෙම තිබුණා. දැන් අර මෙහි ඇවිල්ලා මේ දැන් මේ ආවට පස්සේ වැඩිපුර යෙදුනේ සක්මනේ. සක්මනේ යෙදිලා ඇවිල්ලා පරයන්ක ඉඳගත්තාම මේ අර අර අර දැනෙන ඒ ඇවිල්ලා පරයන්ක ඉඳගත්තට පස්සේ අර ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල එහෙම ප්‍රධානව ප්‍රකට වෙන්නේ නැහැ. සෙමින් සියුම්ම දැනෙනවා මේ ආස්වාස ප්‍රස්වාස වෙන විදිය. හරි. ඊට පස්සේ මොකද බෑ? ඊට පස්සේ මොකද කළේ? මම දැන් ඒක යන ඊට පස්සේ ලවන්නේ. ඉතින් මට පාරේ හිතර මේ හරි සහැල්ලුවක් විවේකයක් එහෙම ලැබෙනවා. මනසට ලැබෙනවා. එතකොට ඒ ඒකත් එක්ක මම ඉන්නවා මම දැන් මෙතන ඉන්නේ කියන එක තමයි අර මම සඳහන් කරේ කියව ගන්න බැරුවේ. එතන මම ඉන්නවා කියන එක මට පේනවා නිකන්. මම ඉන්න විදිහ මට පේනවා මම මෙහෙම කකුල් නවාගෙන ඉඳගෙන මේ විදිහට ඉන්නවා කියලා මට පෙනෙනවා. ඒ විදිහට මින්න අතරතුර එහෙම නිසල්මනේම ඉතින් ඉන්නවා ඉන්නකොට සිතුවිලි සමහරේ වෙන එනවා. ආවහම ඒක දැනගෙන මෙහෙමයි කියලා හිටන් ඒක එතනින් යවෙනවා. නැති වෙලා යනවා. ඒ වගේ ගොඩාක් වෙලා එතන නිහඬවම ඉන්නවා. නිසංසලයෙන්ම ඉන්නවා. අර මුලදී ගෙදරදී කරලා පටන් ගන්නකොට එච්චර සක්මන ගෙදර යවෙන්නේ නැහැ. දෙතුන් පාරකට නිදිමත යන්න එහාට මෙහාට ගිහිල්ලා තමයි පාන්දර එක ඉඳගන්නේ එතන. හතරට විතර නැගිටලා එහෙම ඉඳගෙන පැයකමාරක් විතර ගෙදරදී කරනවා. එතකොට මට අර කරන විදිහටම එනවා. හොඳයි. ඕකේ ටික වෙලාවක් යන. හුඟාක් වෙලා ඉන්නේ නැතුව චුට්ටක් අපි දෙමු පැය කාලක් විතර ඉඳලා ඊට පස්සේ දැනෙන දේවල් හොඳින් නිරීක්ෂණය කිරීමට පටන් ගමු. නැත්තම් ඕකේ ඉන්නකොට නිකන් කය සැහැල්ලු වෙලා නිකන් පාවෙනවා වගේ දැනලා හිතේ සතුටක් ඇවිල්ලා අන්නේ වගේ දේවල් මොන හරි වෙනවද නැත්නම් ඔයේ ඉන්නවද නෑ එහෙම කියන්නේ දැන් මේ කිසිම දෙයක් නැහැ ඉන්න කරන්නේ සිතුවිලි එනවා එන ඒවාට බලනවා සමහරවිට සිතුවිලි එන්නේ නැතුවත් මම නිස්සොල්මනේ ඉන්න එහෙම පාවෙන ගතියක් නෑ ඇඟට සැහැල්ලුවක් තේරෙන විදිය දෙන පාවෙන ගතියක් එහෙම නෑ බලන්නත් පුළුවන් හිත දිහා බලද්දී එන ඒවා මොකකටවත් අහු වෙන්නේ මොකක්වත්ම නැහැ නෑ ඒක සිතුවිල්ලක් විතරයි මේක කියලා හිතන් අයින් කළා දානවා. හොඳයි. ඒ ඒ දේ කියන්නේ පරයන්ක වෙලාවේ නැති අනිත් වෙලාවෙදිත් කරන්න පුළුවන්ද? නිකන් අනිත් වෙලාවට කටයුතු කරගෙන ඉන්නද? මෙච්චර මේ ඉඳ හිටලා වගේ ඒක වෙනවා. කියන්නේ පරයන්කේ නැතුව නිකන් කතා කරනකොට කායක හරි එනකොට මෙහෙම එකක් මේ එන්නේ කියලා දැන් එනකොට තේරෙනවා මේක මේ මේ වගේ එකක් එන්නේ මේ කියලා එහෙනම් තේරෙනවා. හොඳයි. කමන්නේ. ඒකත් වෙන වෙනවා නම් ඉඩ දෙන්න ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සිතුවිලි සිතුවිලි වලින් මේ පැත්ත යනවා නම් වැඩෙනවා නම් ඒ ඒ පැත්තෙන් දාන්න. කයේ මොනවා හරි දැනෙනවා නම් ඒ පැත්තට දාන්න. ප්‍රශ්නයක් නැහැ. කයේ මොන හරි දැන් ආනාපාන සංසිඳලා තියෙන්නේ. හැබැයි කොහේ හරි මේ වදින තැන් හරි මේ තේරෙනවා නම් ඒවා හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්න. දැන් ඔය මොකක් හරි මේ දැන් එක දවසක් මෙහෙම නිකන් කූඹියක් යනවා වගේ තින් කකුල් හුටන් ගෑවෙනවා වගේ මට ඔක් කලින් ගොඩාක් පාරක් වෙලා තියෙන හන්ද ඒවා බලලා ඒවා බොරු කියලා තේරෙනවා හන්ද දැන් එහෙම දෙයක් වුණත් මම නිහඬවම ඉන්නවා ওই කොයි වෙලේ හරි ඒව නැති වෙලා යයි කියලා හරි ඒවා ඒක තමයි දැන් ඒවා නිරීක්ෂණය කරාට වරදක් නැහැ ඒ ඒ තැන් වලට දැන් හැදිච්ච දැන් ආනාපාන සතිය හැදිලානේ තියෙන්නේ නැත්නම් හැදිලා කියන්නේ එකඟතාවයක් ඇතිලානේ තියෙන්නේ ඕන්නම් පොඩ වාඩි වෙලා ආනාපානෙ නොදැනුණාට පොඩ්ඩක් මෙතන නාසිකාග්‍රේ හිත එකඟ කිරීමක් කරන්න විනාඩි 5 10ක්. කළා එතන මේ පවත්වලා. ඔය මේන් බලනවා එතන. දැන් ඔන්නේ නැති වුණත් මේ මෙහෙම කරලා බලනකොට යාන්තම් තේරෙනවා මෙහෙම උඩට මෙහෙම හිමින් යන පොඩ්ඩක් අර ඒ එකඟතාවය ඇති කරගෙන ඊට පස්සේ මේ ඒ ඒ තැන් බලමින් ඉන්න. ඒ ගැටලුවක් නෑ. ඒත් එක්කම හිතේ යම් යම් දේවල් එනවා යනවා තේරෙනවා. ඒකත් බලමින් ඉන්න. ප්‍රශ්නයක් නෑ. වෙනසක් කරන්න ඕනේ නෑ. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව පරයන්කයට පෙර පැයක් පමණ සිදු කරමි. ටික වේලාවක් සක්මන් කරද්දී බාහිර සිතුවිලි එන්නේ නැත. පාදයේ බිම ස්පර්ශ වන විට ස්පර්ශයේ දැනෙන හිතක් විය. ඔසවන විට එසවීම දැනෙන හිතක් ඇතිවේ. මෙසේ සක්මන් කරද්දී සිතේ අමාරුවෙන් සිතේ මාරුවෙන් මාරුවට ඇතිවෙමින් ඇවිදින බව දැනේ. පර්යංකයට පැමිණි විටම සිත සමාධිගත වේ. එවිට ඔබ වහන්සේ දෙවැනි දින කියා දුන් ආකාරයට ශරීරයේ සිදුවන වෙනස් වීම වලට සිත යෙදවිමි. ටික වේලාවකින් කයේ වෙන සිදුවීම් දැනි පසුව නොදැනෙන අතර සිතට ඇතිවන සැප වේදනා දුක් වේදනා දැනෙමින් පවතී. ඒවා දෙස බලා සිටින විට නොඑක් සිතුවිලි අතීත මෙන්ම අනාගත කල යුතු දේ ගැන සිතුවිලි ගලායි. එවිට සිතේ මාන්නයක් ඇති වේයයි ඒවා ඉවත් කරයි. ගන්ධ ගන්ධ සංඥා ශබ්ද සංඥාද දැනේ. ඒ අතර බලාපොරොත්තු නොවන තරමේ සිතුවිලි පෙරහැරක්සේ එකින් එක පැමිණ නැති වී යයි. මේවා අත්හරිමින් සිත දෙස බලා සිටිමි. සමහර විට සිත තැම්පත් වී කිසිවක් නොදැනේ. ඒ අවස්ථාවවලදී මම ආනාපාන සතියෙම හිත තබාගෙන සිටිමි. මගේ භාවනාව ගැන පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුවත් වේවා. කාලයක් තිස්සේ කරපු කෙනෙක්ද නැත්නම් ළඟදී පටන් ගත්ත කෙනෙක්ද? මම හිතන්නේ ඊයේ අපි කතා කළා ඊයේ කතා කළාද මෑණියෙක්? මේ ඊයේ කතා කළා නේද මෑණියෝ? ඊයේද පෙරේදද කතා කළා. ඔව්. එදා මොකද්ද කිව්වේ? මට චොට්ටක් මතක් කරලා දුන්නා හරිය. ස්වාමින්වහන්සේ දා මං කිව්වේ මට හොඳට සමාධිය එනවා. එතකොට ඊ සමාධිය ආවහම මං ඒ තුලම ඉන්නවා. ඒ මොකුත් වෙනසක් දැනෙන්නේ නැහැ කියන එක. හරි. ඊට පස්සේ මම මොකද්ද කිව්වේ? ඊට පස්සේ ස්වාමින්වහන්සේ කිව්වා ශරීරයේ අර එක එක තැන්වල වෙනස් වීම බලන්න කියලා. හරි. දැන් ඒතකොට දැන් මොකද වෙන්නේ? වේදනාව බලන්නේ කියලා කිව්වා. හරි. දැන් මොකද්ද වෙන්නේ? දැන් අද අද මොකද උනේ? මම දැන් ගොඩාක් සක්මන් භාවනාව කරනවා. හරි. එතකොට අර හිත ස්පර්ශ වෙනකොට හිතට දැනෙනවා හිතක් හිතක් ඇති වුණා ස්පර්ශ වෙන දැනෙන හිතක් ඇති වුණා වගේ මට දැනෙනවා. අහහ. එහෙම කරල් එහෙම කරමින් යනකොට හිත අනුව මේ යනවා කියන එක දැනෙනවා තේරෙනවා. හොඳයි. ඊට පස්සේ ඉඳගත්තාම ඊට පස්සේ වාඩි වුණාම ටික වෙලාවකින්ම සමාධිය එනවා. ඒතකොට මම අර කිව්ව විදිහටම කය සමහර වෙලාවට නිකන් පුපුරු ගැහෙනවා වගේ තැන් තද වෙනවා වගේ එහෙම දැනෙනවා. හරි. ඒවා ටිකයි හැබැයි ගොඩාක් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මේ හොඳ සීතලක් සැපක් වගේ එහෙම දැනෙනවා. ඒවත් මම අයින් කරනවා. එතකොට වට ඒක බල බල ඉන්න. කියන අයින් කරනවා කියන්නේ අපි දැන් මේක දැනුණා ඊට පස්සේ මම ඒක ගැන හිතන්නේ නැහැ. නෑ හිතන්නේ නැහැ කියලා එතනින් වෙන කොහෙට හරි දානවද හිත? නෑ එතකොට ආය වෙන සිතුවිල්ලක් එනවා. සමහර වෙලාවට ගොඩක් අතීත සිතුවිලි හැම එනවා. හරි මේක මේක බලන්න පුළුවන් නම් බලමින් ඉන්න. ආයි දැන් කියන්නේ මෙතන මෙතන ඔඩක් ඔන්න එකක් ආවා කියලා චුට්ටක් නිකන් හලෝ කියලා වෙලාවක්ම බලනවා. එහෙම ටික වෙලාවක් බලනකොට ඒක නැති වෙලා යන ඊට පස්සේ අර වේදනාව එහෙම නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒක තියෙන තාක් බලන්න පුළුවන් තත්ත්වය තියෙනවා දැන්. හරි. තියෙන තාක් බලන්න. අපි නම් සමහරට ඔන්න වේදනාවක් එනවා. ඒක තාම අඩු වෙලා ගියේ නැහැ. තාම තියෙනවා නම් ඒත් බලමින් ඉන්න දැන්. එහෙමයි. හොඳයි. හොඳයි. හරි. වෙනසක් කරන්න අවශ්‍ය නැහැ මට මට හිතෙන්නේ. ඕක ඒ කියන්නේ ඕක ඕක කාලයක් කරෙන්නයි තියෙන්නේ. දැන් මා කයි ප්‍රශ්නයක් තියෙනවද මේකේ කියන්නේ මේක කියන්නේ කරගෙන යන්න බාධාවක් ගැටලුවක් මොකක් තියෙනවද නැහැ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අර ගොඩාක් මේ පරණ සිතුවිලි එනවා හා ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒවා ඊට පස්සේ ඉවරයක් නැතුව එන වෙලාවල් තියෙනවා හරි ඒවට එහෙම එන්න දෙන්න ඒ කියන්නේ මේක කොහොමත් කරගෙන යද්දී හිත නිස්කලංක වුණාම සමහර වෙලාවට දොරතෝංචියක් නැතුව සිතුවිලි එන්න ඉඩ තියෙනවා ඒකට එහෙම එන්න ඉඩ හරින්න කියන්නේ ඒව නවත්තන්න යන්න එපා දැන් ඒව නවත්තන්න යන්න එපා ඒකට එහෙම්ම ඉන්න ඒ කියන්නේ ඒවා නිකන් නිකන් අපි හිතමු දැන් අපි වාහනයක යනකොට දැන් අපි ඉස්සරහා බලාගෙන නම් යන්නේ අපිව පසු කරගෙන බිල්ඩින් තියෙනවා අනිත් වාහන යනවා මගින් ඉන්න ඔක්කොම අපි පහු කරගෙන යනවානේ අපි නතර වෙලා ඒගොල්ලෝ ගැන බලන්න යන්නේ නැහැනේ අන්න ඒ වගේ දැන් ඔන්න අපි මේ වැඩේ කරමින් ඉන්නකොට මේ කලින් වගේ නෙමෙයි සමහරවිට එක පාට සිතුවිලි මහා පොදියක් එන්න ඉඩ තියෙනවා ඒක එහෙම්ම යන්න දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක යන තරමට හිතේ සුවයක් ඇති වෙනවා. සුවයක් සුවයකට වඩා හිතේ නිකන් මේ පිරිසුදු භාවයක් ඇති වෙනවා. ඔව් එහෙම ඇවිල්ලා හිත නිශ්චලව තියෙනවා. අන්න හරියි. වෙන්න ඉඩ දෙන්නේ තියෙන්නේ. මේවා මොකක් ඒ එන සිතුවිලි දිහා වැඩි බලන්නවත් අවශ්‍ය නැහැ. මොනවද තියෙන්නේ කියලා බලන්න ඕනේ. එහෙම්ම යන්න අතහරින්නයි තියෙන්නේ. ඔව්. වෙන ඒක වෙන තරමට හොඳයි. වෙන තරමට හොඳයි. ආයේ ඒක නැති වුණා. අපි තුන් ඒක ගියා. ඊට පස්සේ ඔන්න ආයෙත් කය නිරීක්ෂණය කරමින් ඉන්නවා. හොඳයි. ඕක කාලයක් වෙන්න දෙන්න. හොඳයි. හොඳයි. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව පිළිබඳව gederin එන විට මා තුළ පැවති අවුල් සහගත తত্ত্বය දැන් සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇත. ආනාපාන සතිය පිළිබඳව පෙරමා ලබා තිබූ අත්දැකීම් අනුසාරයෙන් හා මේ දින කීපය තුළ ඔබ වහන්සේ ලබා දුන් උපදේශ පිළිපදමින් මුළු කර්ම මූල කර්මස්ථානයේ තුල බොහෝ වේලාවක් සතිය පවත්වා ගැනීමට හැකියවීම ගැන මම සතුටු වෙමි. දැන් මා භාවනාව ආරම්භ කර සුළු වේලාවක් තුල හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුම් වී ගොස් නාස්පුඩු වලින් හුස්ම රැල්ල හුස්ම රැල්ල ලාවට ඇතුළවන පිටවන ආකාරයේ දෙස බලාගෙන සිටිමි ආනාපාන නිමිත්ත සම්පූර්ණයෙන්ම අප්‍රකට වී ගොස් ඇත ශාරීරික වේදනා කිසිවක් නොදැනේ සක්මන් භාවනාව පොළවේ ස්පර්ශය යටිපතුල් වලට හොඳින් දැනේ පළමුවෙන් විලුඹ පොළවට ස්පර්ශ වී දෙවනුව ඇඟිලි තුඩු පොළවට ස්පර්ශ වී පාදයේ පොළවේ ගැටෙන විට දැනෙන ස්පර්ශයේ රළු හා මෘදු ස්වභාවය මනමින් හඳුනාගෙන දෙපා තුලම සතිය පිහිටවාගෙන සක්මනෙහි යෙදෙමි. සක්මනෙහි ගැටලුවක් නැත. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම gederදීද භාවනා වැඩපිළිවෙල නොකඩවා කරගෙන යන්නෙක් වෙමි. මීළඟ භාවනා වැඩමුළුවට සහභාගී වීමේ අවස්ථාව ලැබෙන තුරු gederදී භාවනා වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාර පෙරටුව ඉල්ලා සිටිමි. හොඳයි. ඔබ වහන්සේට ඉතා ඉක්මනින් හරි. මේ මුකුත් වෙනසක් කරන්න ඕමනා නැහැ. ඒ කියන්නේ මේක තව ටිකක් ප්‍රගුණ වෙන්න දෙන්නයි තියෙන්නේ. දැන් ක්‍රම ටික තේරලා තියෙනවා, හොයලා තියෙනවා. එහෙනම් ඕක තව වැඩෙන්න දෙන්න. මුකුත් අලුතෙන් වෙනසක් කියලා කරන්න දෙයක් නැහැ. ක්‍රමයේ තේරිච්ච ටික තව දිගට කරගෙන යන්නයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්ස ගරුතර ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී විනාඩි 15ක් පමණ නාසිකාග්‍රයේ ආස්වාස ප්‍රස්වාස හොඳට දැනුනිමි. එම ඉරියව්වේම සතිය පිහිටුවාගෙන සිටින විට හෘද ස්පන්දනය වන ආකාරයට මාගේ ශරීරයේ ඉදිරිපසට සහ පසුපසට චලනය වන ආකාරයට කම්පණය විය. මෙය හෘද ස්පන්දනයේ වැටහීමක්ද එසේ නොමැතිනම් එසේ වන්නේ ඇයිද යන්න පහදා දුන්න මැනවි. ඔබ වහන්සේ පතන්නා අවබෝධයකින් උතුම් නිවන අත්දැකීමයි පතන. ඔතන ඒ කියන්නේ හෘද ස්පන්දනයට වැටෙන්න පුළුවන්. එතෙන්ට නොදා බලන්න පුළුවන් නම් ආනාපානෙත් එක්ක ඉන්න මං හිතනවා මේ ටිකක් කියන්නේ ආධුනික කෙනෙක් කියලා ටිකක් නාසිකාග්‍රයේ හිත එකඟ වෙනකොට ඊට පස්සේ සමහරලාට මෙතෙන්ට පයින්නවා. හැබැයි පොඩ්ඩක් තව ආනාපානෙත් එක්ක ඉන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. අවසරයි වන්දනීය පූජනීය පින්වත් ස්වාමින් වහන්ස අවුරුදු එකහමාරක් පමණ කාලයක් මම භාවනාවේ යෙදෙන්නෙමි. ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාවත් නේවාසිකව ධම්ම විහාරී ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන මේ අවුරින් අවුරින් කළා. ලොකු ස්වාමීන් වහන්සේගෙන් කොළඹ එක් දින වැඩසටහන් වලට සහභාගී වී දැනුම තව තවත් දියුණු කරගත්තා. මේ ස්ථානයේදීත් එක් වැඩමුළුවක් කළා. ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව ආනාපාන සති භාවනාවේදී විනාඩි 4ක 5ක කෙවීම් කාලයකදී හුස්ම සියුම් වී ගොස් සම්පූර්ණ කය නොදෙනී ගොස් හිස් මුදුන හිරිවැටි ටික වේලාවක් ගත වූාට පසු ඒද නොදෙනියයි. පසුව හිස් බවක් දැනෙනවා. පිට තිනෙන ශබ්ද, කයට දැනෙන වේදනා අරමුණු ඒ කිසිත් දැනගැනීමටද නැත. දින 3ක කාලයක් ඒ ආකාරයටමයි මට දැනෙන්නේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවත් gederදී පැයක් කරමින් පසුව තමයි පර්යංක භාවනාව ඉට ඉඳගන්නේ. ඉහත කිව් ආකාරයට භාවනාව කරගෙන ගියා. හිස්මුදුනේ වේදනාව එම විදියට සිදු වෙලා පසුව එය නැති වී යයි. සමහර වේලාවකට මට දැනෙනවා රූකඩයක් කියලා වගේ කය පර්යංක භාවනාවට වඩා වැඩිපුර වම සක්මන් භාවනාව මම සක්මන් භාවනාවමයි කරන්න පුරුදු වෙලා තියෙන්නේ. විතක මට හිතෙනවා සක්මන් භාවනාවට කරන්නේ තනි තණ්හාවකින්ද කියලා. පින්වත් ස්වාමීන් වහන්ස මෙම භාවනා දෙකම පිළිපදව මට දිගටම කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ඊතා යටහත්ව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට. හරි. ඉතින් තණ්හාවෙන් තමයි පටන් ගන්න වෙන්නේ. මේ ගැටලුවක් නෑ ඒකේ. මොකද අපි තණ්හාවෙන් පටන් අරගෙන තණ්හාව ඡය කරන්නයි යන්නේ. එහෙනම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. සක්මන් භාවනාවේදී දැනීම් ටිකත් එක්ක ඉන්නවා කියන එක තමයි මට නම් තේරෙන්නේ. පොඩ්ඩක් කාගෙද කියලා කියන්න පුළුවන්ද? ඔව්. හොඳයි. තේරුම් ගන්න. මේ සක්මන් භාවනාවට කැමැත්ත තියෙනවා කියන එක හොඳයි. ඒක ඒක පෙර ලකුණක් හොඳ. මේ ඒකෙදි මොකද්ද කරන විදිහ පොඩ්ඩක් ආයි කියන්නම? මෙනෙහි කිරීමකින් නමති කරන්නේ. මට තේරුන්නේ නැහැ. මම දැන් වම දකුණ කරන මෙනෙහි කරන්නේ. කරන්නේ හරි. එතකොට දැන් අර අරමුණු කරන්නේ මොකද්ද? අරමුණු කරන්නේ මොකක්වත් ස්වාමීන් වහන්සේ. දැනෙන ඒක ඒ ටික ඒ ටික බලමින් යනවා. ඒක බලමින් යද්දී හිත වෙන වෙන අරමුණු වලට යනවද නැත්නම් හොඳට මේකත් එක්කම තියෙනවද දැන්? නෑ යන්නේ නෑ. යන්නේ නෑ. දැන් මේ අරමුණු අරමුණේම තියෙනවා. හොඳයි. ඊට පස්සේ වම් වම් පාදේ බලනවා එතෙන්ද තියෙනවා. ඊට දකුණු පාදේ බලනවා එතන තියෙනවා. අහම් බලමින් යනවා. එතකොට මොනවාද තේරෙන්නේ? ඇඟ ඊට පස්සේ නෑ නෑ මං අහන්නේ සක්මනේදී මොනවාද තේරෙන්නේ? ස්පර්ශය. හරි. එතන තව මොනවද ස්පර්ශ වෙන එකේ තව ටිකක් විස්තර බලන්න දැන්. කියන්නේ මේ කියන්නේ ස්පර්ශ වෙනකොට කකුලේ කොහෙද මුලින් වදින්නේ? විලුඹ. විලුඹ වදිනවද? ඒක තව විස්තරයක් බලන්න. ඔන්න ඉස්සලා විලුඹ වදිනවා ඊට පස්සේ තව ඊට පස්සේ කොහෙද වදින්නේ දැන් කියන්නේ දැන් හිත පිට යන්නේ නැතුව එකඟ වෙලානේ තියෙන්නේ. ඒ එකම එකඟ වෙච්ච හිත දැන් පාවිච්චි කරන්න මෙතන තියෙන විස්තර ටිකක් තව වැඩිපුර බලන්න. දැන් ඇඟිලි වදිනවා නම් කොයි ඇඟිල්ලද වදින්නේ කියලාත් බලන්න. ගස්සේ ඒ ඇඟිල්ලේ කොයි ප්‍රදේශයේද වදින්නේ. විලුඹ වදිද්දි කොයි කොයි ප්‍රදේශයේද මුලින් වදින්නේ. අනිත් පාදයේත් ඒ ප්‍රදේශ මොනවාද වදින්නේ කියලා තාටියක් විස්තර වැඩියෙන් බලන්න. ඉඳගෙන භාවනා කරද්දි මොකද්ද? ඒ කියන්නේ ආනාපාන සතිය දැන් සංසිඳිලාද තියෙන්නේ මොකද්ද? සංසිඳිලා. ඒ කියන්නේ විනාඩියෙන් දෙකකින් වගේම සංසිඳිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම වෙන කිසි දෙයක් මම කරන්නේ නැහැ. එහෙමම ඉන්නවා. ඊට පස්සේ ඇඟ ඔක්කොම නර නැතුව වගේ දැනෙනවා. හරි. අ නිකන් ගලක් වගේ කොච්චර කාලයක් භාවනා කරනවද? අවුරුදු එකමාරක් කරනවා. එකමාරක් විතර කරනවා. ම්ම් වාඩි වෙලා වාඩි වෙන වාඩුණාට පස්සේ මේ ඇඟ මේ මේ තියෙන ඉරියව්වේ වදින තැන් තියෙනවනේ. දැන් අත් දෙක මේ වදිනවා මෙතන. අත් දෙක මෙහෙම මෙහෙම තියාගෙනද ඉන්නේ. එහෙම. එතකොට මෙතන දැන් අත් දෙක වදින තැනක් තියෙනවා. ඊට මේ පාද වදින තැන් තියෙනවා. දැන් කොට්ටෙත් එක්ක මේ තට්ටම් ප්‍රදේශයේ වදින තැන් තියෙනවා. අන්නේ තැන් හොඳට බල බල ඉන්න. ඒ ඒ තැන් එක තැනක් බලනවා එතන ටිකක් මේ නොපිනී වගේ යනකොට තව තැනකට දානවා. එතනත් බලබලා ඉන්නවා. ආයි තව තැනක් බලනවා ඒක නොපිනී යනකොට තව තැනකට දානවා. ওই විදිහට මේ කය කය තුර හසුරවන්න හිත. ප්‍රමිනාන්ත දැන් දැන් හුස්ම හොඳට සංසිඳලා ඊට පස්සේ ඔළුවරි දෙන්න ගන්නවනේ. ඒක තමයි. එතන ඒක ඒ කියන්නේ හුස්ම රැල්ලේ දැන් හිත තියන් යන්න එන්න එපා. මෙතන තියන් ඉන්න එපා. ඒනට කය කය නිරීක්ෂණය කරන්න පටන් ගන්න. එහෙම තියන් ඉන්නේ නැහැ. හුස්ම රැල්ල නැහැ තියන් ඉන්නේ නැහැ. ඒක තමයි. දැන් මෙතන තියන් ඉන්නේ නැතුව වෙන වෙන තැන් බලමින් යන්න. මෙතන තියන් හිටියොත් තමයි ඕක එන්නේ. තේරුණාද? හරි. මේ මෙතන තියන් ඉන්න එපා. නතර කරගෙන මෙතන ඉන්නේ නැතුව මේ වදින තැන් බලමින් එක තැනක් නෙමෙයි දැන්. කයේ විවිධ තැන් බලන්න. තේරුණාද? මෙතන දැන් හොඳට තේරෙනවා නම් මෙතන බලනවා. ඊට පස්සේ වෙන තැනක් තේරෙනවා නම් එතන බලනවා. ආයි තව තැනක් තේරෙනවා නම් එතන බලනවා. මෙතන නතර කරන් ඉන්න එපා. හොඳයි. හොඳයි. හරි. තෙරුවන් සරණයි කමඨහන ඉදිරිපත් කිරීමයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින උදෑසන දාණය ගැනීමෙන් පසුව ඇවිත් සක්මන් භාවනාවේ යෙදුණා. පෙර මා සක්මනේ යෙදුනේ බෙල්ල පහතට නමාගෙන කකුල් දෙක ආසන්නයට දැස් යොමු කරගෙනයි. මෙහිදී කල්යාණ ගුණ ඇති මහත්මියක් මාව දැනුවත් කළා. යාර කිහිපයක් ඉදිරියේ බලාගෙන දෙපතුල් ස්පර්ශ වන තැනට හිත තබාගෙන සක්මන් කරන්න කියලා. මාය ආකාරයට පුහුණු වෙලා මම ඔසවනවා කරගෙන යන ඔසවනවා යනවා තබනවා ආදී වශයෙන් පැය භාගයක් පමණ කරගෙන යනකොට මට දැනුණා මම බලාගෙන ඉන්නවා මෙයා කරනවා වගේ හරියට රූකඩයක් වගේ ඔහේ යනවා මුළු කයෙම චලනයන් හොඳින් පේන්න ගත්තා. තව ටික වේලාවක් මේ විදිහට සක්මනේ යෙදෙන විට මේ ඇවිදින්නේ මේ ඇවිදින්නේ කොණ්ඩය බඳපු ඇටසැකිල්ලක් නේද කියලා මට අදහසක් ආවා. හිස කොණ්ඩේ බැඳලා බෙල්ලේ ඇට, උර හිස්සට, අත් ඇට, ඉල ඇට, කෂේරුව, උකුල් ඇට, කලවා ඇට, කොණ්ඩ ඇට, විලුඹ ඇට, පා ඇට, ඇඟිලි ඇට ගමන් කරනකොට ඒවායේ චලනයන් වෙනස් වෙන හැටි ඇට කැඩෙන හඬ අත්දැක්කා. පපු කුහරය ඇතුලේ හෘද වස්තුව ඩක් ඩක් ගාන හඬත් ගමන් කිරීමේදී මුළු ඇට කූඩුවම වෙනස් වෙන හැටි දැක්කා. සක්මනේ මුල් අවස්ථාවේදී ධනපොල් කට්ට උකුල් ඇටය අසල වේදනාවන් හටගෙන ක්‍රමයෙන් වෙනස් වෙලා තුනී වෙලා නැති වෙලා යන හැටි අත්ින්දා අවසන් වට කීපයේදී මේ සඳහා සංඥා කිසිවක් දැනුනේ නැහැ සතියෙන් දකිමින් සිටියා මම විතරයි සක්මනේ යෙදෙමින් හිටියේ බාහිර රූප ශබ්ද වලින් බාධාවක් තිබුණේ නැහැ අවසන් මොහොතේ hina වෙන හඬක් ඇහුණා ඇටසැකිල්ලක් hina වෙනවා කියන සංඥාවක් ආවා පර්යංක භාවනාව ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම පූජනීය භාවනාව භාවනා මධ්‍යස්ථානයේට මම ආදුනිකයෙක්. ගෙවුණු දින හතර තුලදීම ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් සහ ඔබ වහන්සේගේ කමඨහන් සාකච්ඡාවලට සවන් දීමෙන් අවබෝධයෙන් කරා. යන්නේ කෙසේදයි දැන ගැනීමට උත්සාහ දරමින් භාවනාවේ යෙදෙමි. මීට පෙර අවුරුදු 6ක පමණ කාලයක සිට ආනාපාන සති භාවනාව කරමින් සිටිමි. තුන්වන දිනයේදී පර්යංක භාවනාවේදී මම නාසිකාග්‍රයට සිත තියාගෙන සිටීමි. මට ආනාපානය නොදැනෙන්නේ ආනාපානයේ සංසිදී ඇති නිසාම බව අවබෝධ වුනේ. ඊට ආයාසයෙන්ම නාසිකාග්‍රයට සිත තබාගෙන සිටින විට ඊ타ත්ම සියුම්ම එය දැනී නොදෙනී යන මට්ටමක තිබුණු බැවිනි. මේ අතර මගේ දකුණු කකුලේ තද වේදනාවක් දැනුණ අතර එතැනට හිත තබාගෙන සිටින විටදී එම කායික වේදනාව තදින්ම ඇති වෙලා ක්‍රමයෙන් වෙනස් වෙලා නැති වෙලා නැවත මතුවෙමින් නැති වෙමින් යන හැටි අත්දැක්කෙමි. අද දවසේත් පරයන්කයට වාඩි වී නාසිකාග්‍රයට හිත තබාගෙන සිටින විට දැස් පියවුන පමණින්ම හිත යන්නේ කයේ තැන් තැන් වලින් ඇතිවෙන වේදනාවන් වලටයි. කායික දුක් වේදනාවලට වගේම ඇඟ උණුසුම් වෙලා සැපයක් හටගන්නකොට ඒකත් දැනගන්නවා. විදුලි පංකාවේ සුළඟ ඇඟට වදිද්දී දැනෙන සැපයත් හඳුනා ගන්නවා. දනහිස පොළවට වැඩි තිබෙන තැන අත් දෙක බරට දැනෙනවා. එක් අවස්ථාවකදී පිටේ එක පැත්තකින් හරියට ඇඟට වතුර වැක්කරන වගේ සීතලක් දැනෙලා නැති වෙලා ගියා. ටික වේලාවක් යනකොට ඉරියව්ව පහසු වෙලා කකුල් කකුල් දිහිල් වෙලා අත් දිහිල් වෙලා සැපයක් දැනෙන වේලාවලදී ඒකත් දැනගත්තා. මේ ආකාරයට පරයන්කය කෙරුණා. ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්සේ දොස් නිදොස් කොට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර අනිමිත්ත සමාධිය ශුන්්‍යත සමාධිය සහ අප්පනී හත සමාධිය ගැනත් පහදා දෙන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි සාදු සාදු සාදු. හොඳයි. සක්මන් භාවනාවේදී අර මුළු කයම බලන්නේ නැතුව පොඩ්ඩක් බලන්න මේ යටිපතුලේ විතරක් හිත තියාගන්න පුළුවන්ද කියලා. එතෙන්දිත් දැනෙන ටිකකට විතරක් දාන්න හිත. ඔක්කොටම දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට මෙතෙන්දි පොඩ්ඩක් අර අපි සීමිත ප්‍රදේශයකට හිත යොමු කිරීමෙන් ඒ සීමිත ප්‍රදේශයේ තියෙන දෙයකට හිත ගිහිල්ලා හිතේ තව තව සියුම් වීමක් නැත්නම් හිත තව එකඟ වීමක් සමාධි වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මුළු කයම බලනවා වෙනුවට පොඩ්ඩක් මේ දැනට යටිපතුලේ දැනෙන දේවල් ටික දාන්න. දේවල් ටික බලන්න. ඊළඟට මේ කයේ මේ يعني මේ වැඩේ කරද්දී නම් දෙන්න යන්නවත් එපා. කියන්නේ අපේ දැන් දැන් විවිධාකාර විදිහට දැන් මේ එක එක ඇට කෑලි හඳුනගෙන තියෙනවනේ ඒවවත් ඕනේ මේ නම් දීම හරහා පවා හිතට වෙන්නේ වෙහසක් හිතට තියෙන්නේ බරක් ඒවා ටික පවා පොඩ්ඩක් අයින් කළා දාන්න. පුළුවන් තරම් හිත සැහැල්ලු කරගන්න. පුළුවන් තරම් පොතේ දැනුම පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊළඟට අපි දාගත්ත සංඥා ගොඩ පුළුවන් තරම් පැත්තකින් තියන්න. දාලා මේ හිතේ තියෙන ඒකරාශී භාවය නැත්තම් හිතේ තියෙන නිස්කලංක භාවය හිතේ තියෙන පිරිසුදු භාවය පුළුවන් තරම් මේ අත්දැකීමත් එක්ක මුසු කරගන්නයි තියෙන්නේ. අත්දැකීමටම යොදලා බලන්නයි තියෙන්නේ. ඉඳගෙන කරන භාවනාවේ මේ තරම් ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳින් කෙරලා තියෙනවා. ඒකෙදී දැනෙන වේදනාවන් හොඳින් නිරීක්ෂණය කරන්න. එතනත් බලන්න, يعني තමන්ගේ හිතේ ආකල්පයක් තියෙනවා නම් මේක බැලීම හරහා මේක දුරු යුතුයි කියලා එහෙම නැතුව මේක මේ වේදනාවෙන් මම දැන් ඉගෙන ගන්නයි හදන්නේ. වේදනාව මම නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණය හරහා මගේ හිතේ මට يعني මගේ හිතේ අවබෝධයක් පහළ වෙනවා. ඒ කියන්නේ පහළ වෙලා නැහැ තාම මේක ප්‍රශ්නයක් නැහැ. හිත බොහොම නිහඬව තියාගෙන මේ බොහොම මධ්‍යස්තව තියාගෙන උපේක්ෂාවෙන් තියාගෙන දැනෙන වේදනාවන් නිරීක්ෂණය කරමින් ඉන්නයි තියෙන්නේ. ඉතින් අපි අනිත් ප්‍රශ්න තුනට ඉතින් අපි එන හැටියට උත්තර දෙමු. අපි නැත්තම් මේක හොඳයි. අවසරයි. ගරුතර ස්වාමින් වහන්සේ සමාධියට පත්වීමට පෙර සපුරාගත යුතු කරුණු මොනවාද? ඒ සඳහා පංච නීවරණ බලපාන්නේ කෙසේදයි යන්න පහදා දෙන්න. සමාධිය භාවනාවේදී බංකරයක් නම් අකුසලයක් යටපත් වන හේයින් අකුසලයන් යටපත් වන වෙයින් ඉදිරියේදී භාවනාවේ යෙදිය යුතු ආකාරය පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. <laughs> නෑ ඉතින් බංකරෙත් ඕනේ මේ ඒ කියන්නේ මම බංකරේ එපා කියනව නෙමෙයි. බංකරේ ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඒක අපි බංකරේ වෙට වෙලාම හිටියොත් විපස්සනා මුහුණුවරින් බැලුවාම යුද්ධ දිනන්න බෑ. නිසා විපස්සනා මුහුණුවරින් බලනකොට අපිට බංකරෙත් උවමනා වෙනවා යුද්ධ කරන්නත් උවමනා වෙනවා. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ මේකේ සමබරතාවයක් අපි පවත්වන්න වෙනවා. අපි ඕන්ට වඩා බංකරේ වෙලා බංකරේට ඇතුළටම වෙලා ඉන්න ගියොත් අපිට දැන් සෑහෙන කාලයක් මේ කියන්නේ යුද්ධ ඉවර වෙන්නේ නැහැ. හැබැයි කාලය ගත වෙනවා. අපි තුමු අවශ්‍ය වෙලාවට Tamanට වෙහෙස වෙලාවට බංකරේ ඇතුළට යනවා. ඉතිරි වෙලාවට ආයෙ පොඩ්ඩක් ගිමන් නිවා ගත්තට පස්සේ ආයෙ යුද්ධෙට බහිනවා. එහෙම කරන යුද්ධකින් තමයි ඉතින් වැඩේ ඉක්මනට ඉවර කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා Taman තේරුම් ගන්න ඕනේ දැන් හුඟක් වෙලා බංකරේටලා හිටියොත් මේ ප්‍රශ්නේ වෙන්නේ හිතේ ඒ සමාධි ශක්තිය හරහාම අපි කෙලස් දැකලා නෙමෙයි මේ. සමාධි ශක්තිය හරහාම කෙලස් යටපත් වෙනවා. එතන අපිට අවාසියක් වෙන්නේ විපස්සනා මුහුණුවරින්. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සමාධියයි ප්‍රඥාවයි මේ මේ කරුණු එක්තරාන්දමක මේ සමපැත්තක් පවත්තන එක සමබරතාවයක් පවත්තනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔය බොජ්ජංග වඩනකොට සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ මේ ඉතිරි බොජ්ජංග 6 කොහොමද සමබර වෙන්න ඕනි කියලා. බුදුරජාන් වහන්සේ කියන ඔය සති සතිය කියන එක මුලින්ම සති සම්බොජ්ජංගේ මුලින්ම පෙන්නනවා. ධම්මවිචේ විරිය පීති කියන මේ බොජ්ජංග තුන මේ හිතේ අර විචක්ෂණ ස්වභාවය හොඳට මේවා බලන ස්වභාවය හොයන ස්වභාවය නිරීක්ෂණය කරන ස්වභාවයට අන්න ඒ තුන අවශ්‍යයි ධම්මවිචේ බොජ්ජංගය විරිය පීති කියන මේ මේ තුන ඊළඟට පස්සද්ධි සමාධි උපේක්ඛා කියන එකෙන් ඒ වෙනුවට තියෙන්නේ වෙනත් දෙයක්. ඒකෙන් කරන්නේ මේ වැඩි දඟලන්න යන්නේ නැතුව පොඩ්ඩක් හිත එකතන නතර කරලා තියා ගැනීම. මේ දෙකේ පුදුම බැලන්ස් එකක් නැත්තම් පුදුම සමබරතාවයක් ගෙනියන්න වෙනවා. අනවශ්‍ය විදිහට සමාධි උපේක්ඛා පැත්ත වැඩි වුණොත් මේක සිද්ධ වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට මේක විතරක් කරන්න ගත්තොත් හිත විසිරෙනවා. එහෙනම් මේ මේ බොජ්ජංග ධර්මයන් අතර හරි ලස්සන සම්බරතාවයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා ඒක ඒ කියන්නේ දැන් මේ මොහොතේදී හිතේ කොයි පැත්තද ඉස්මතු වෙලා තියෙන්නේ කියන එක සතියෙන් තමයි පෙන්නලා දෙන්නේ. ඒකයි. අපි මේක කියන්නේ අපිට කැමති අපි කැමති වෙන්න පුළුවන් සමාධියට වෙලා ඔහේ ඉන්න. නමුත් ඒකෙන් සම්පූර්ණ බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ සිද්ධ වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේ විපස්සනාවක් කියන්නේ විශේෂයෙන්ම අපි මේ කෙලෙස් දැක දැක ඒවාට නොඇලී හිත බොහොම මධ්‍යස්තව තියන් ඉන්නවා. ඒ ඉන්නේ තර ගැඹුරුවක බංකරයක් අස්සේ නෙමෙයි මේ සැහැල්ලුවෙන් හිත තියෙන්නේ. ඒ පැත්තට යන්නයි තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න අවසానයි. කාලයත් අවසන් වෙගෙන යනවා. කටරේ කෙටි ප්‍රශ්න තියෙන ඔව් හරි. කෙටි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් අපිට අවසන් කරන්නත් පුළුවන්. ඔව්. ප්‍රේක්ෂාවෙන් බලන්න කියලා. එතකොට එහෙම නැතුව හිත හිස් බවටපත් වෙලා තියා ගැනීම ප්‍රශ්නයක් නැද්ද? ඒක තමයි. හිත හිස් බවටපත් වෙලා අරමුණකින් තොරව ඉඳද්දිත් ඒ විපස්සනා මට්ටමේදීත් ඉන්න පුළුවන් කෙලින්ම ගැඹුරු සමාධියක ඉන්නත් පුළුවන්. අනිමිත්ත පැත්තෙන් නැත්නම් ශුන්්‍යත පැත්තකින් ගැඹුරු සමාධියක් කරගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැතුව ඒ తත්වයම මම කියන්නේ අරමුණු වලින් තොර తත්වයම කියන්නේ මේ ගැඹුරක සමාධියකට ගැඹුරකටම යන්නේ නැතුව ඊට මතු පිට මට්ටමින් ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ හිතේ කෙලෙස් වල බලපෑම අඩු වෙලා. ඒක අපි තේරුම් ගන්න. මුලින් මුලදී අපිට ඕක තේරෙන්නේ නැහැ. මුලදී තේරෙන්නේ නැහැ කියන්නේ අපි කියන්නේ ටික ටික මේ මාර්ගයේ යනකොට ඔන්න අපිටම හිත ඔන්න වැටෙනවා අරමුණු වලින් තොරව පවත්වන්න පුළුවන් ශක්තියකට වැටෙනවා හැකියාවකට එනවා. ඒක ඔන්න වර්ධනය කරන්නත් ඕනේ. අනිවාර්යෙන් සමාධියක් වශයෙන් ඒක වර්ධනය කරන්නත් ඕනේ. හැබැයි ඒක වර්ධනය කරගත්තට පස්සේ ටික ටික බලන්න ඕනේ මේ මේකේ தත්ත්වය දැන් මොකද්ද? මේ සමාධියේ අන්තිම ප්‍රතිඵලය මොකද්ද? එකක් තමයි දැන් අරමුණු ඇසුරු නොකර හිත පවත්වන්න පුළුවන් ශක්තියක් තියෙනවා හැකියාවක් තියෙනවා. ඊට අමතරව දැන් මෙතෙන්ද වීරයෙකුත් මං යදලා තියෙනවා. බැරිද මේ தත්වයම සාමාන්‍ය විදිහට ගන්න Uh, ඒක තමයි ප්‍රගුණ කිරීමක් කියන්නේ. වංශෙට ඒක මම ඉදිරිපත් කරේ මට සමාජයක් නැහැ. මම තනියම හුදකලාව ඉන්නේ. ඉතින් මට ගැටීම් කිසිම දෙයක් නැහැ. ඉතින් මම දවස් 30 භාවනා කිරීමයි uh, බණ ඇසීමයි පමණයි. ඉතින් මට කිසිම uh, අර අරමුණු නැහැ. ගොඩාක් වෙලාට හරි කයයි සිතයි සුවයක් දැනෙනවා ඒ තුල ඉන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ගැඹුරු සමාජයක ඉන්නවා කියන එක තේරු මොකද්ද කියන්නේ? ඒක තමයි. මෙතෙන්දී පොඩ්ඩක් ඒකද තමන්ම يعني පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනොත් දැන් හිතේ මට්ටම මොන වගේද කියලා. ඒක අපිට සමාධි හරහා මේක යටපත් වීමක්ද වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මම නුවණින් දැක දැකීම හරහා මේකේ ඇතුලේ තිබිච්ච ඒ කෙලස් පුරුදු ප්‍රහාණය වෙලාද තියෙන්නේ. ඒ කියන්නේ ආශ්‍රය ධර්මයන්, අනුසය ධර්මයන් කියන්නේ එක්තරා අන්දමකින් හිත වැඩ කරන පුරුදු රාශියක්. ඒ පුරුදු රාශියේ මතුවෙන්න දීලා පුරුද්දට අහුවෙන්නේ නැතුව ඉන්න දෙනවා. මම උදාහරණයක් වශයෙන් කියනවා නම් පොඩක් ඉන්න. අපි හිතමු අන්න අපි අකමැති කෙනෙක් දකිනවා. අකමැති කෙනෙක් දැක්කහම හිතේ දේශයක් පහළ වෙනවා කියන්නේ අන්න පටිඝ අනුසයක් වශයෙන් ඔන්න ක්‍රියාත්මක වීමක්. දැන් අපි හිතමු කෙනෙක්ව දකිනවා දැන් මේ සාමාන්‍ය ජීවිතයේදී මේ මේ මේ අපි හිතන්නේ මේ සමාධියක් ඉන්න ඇතුළේදී නෙමෙයි සාමාන්‍ය ජීවිතයේදී හොඳම අකමැතිම කෙනෙක් දකිනවා. ඒ දැක්කහම ඔන්න හිතන්න අර පරණ පුරුද්ද මතුවෙනවා කියලා. දැන් එයා කරපු දේවලුත් මතක් වෙනවා, Tamanට ගහපුවා, බැනපුවා, ඔක්කොම කරපු ටික මතක් වෙලා එනවා කියන්නේ අන්න දැන් ආයි ද්වේෂයට ගිහිල්ලා නම් අන්න අර ඒ අනුසය මෙන්න ඒ පුරුද්ද ආයි පෝෂණය වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම ගොඩක් වෙලාවට ඒවා ඒවයින් අර මගේ සිත විනාශ වෙන නිසා මම කොහොමත් ගන්නෑ. ඔව් ඒක හරි. ඒක තමයි. අනේම තත්ත්වයක් මට තියෙනවා. ඔව්. ඒක ඒකේ බුදුහාමුදුරුවෝත් ඒක කියලා තියෙනවා. ආවොත් ඒ කියන්නේ හිත නොතියාගන්න නැතුව බැහැර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. අපි අර පරිස්සම් වෙන්න තියෙන්නේ පොඩ්ඩක් ඒ කියන්නේ අපි ඒ කියන්නේ මෙතෙන්දී අපි ඉන්න මට්ටම ගැන නිවැරදි තක්සේරුවක් ලබා දෙන්නේ දුෂ්කර කාර්යයන් වල දුෂ්කර අවස්ථාවලදී අපේ හිත හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්. තරහ කෙනෙක් මට උඟා කිරියක් තිබුණා. ඒ උනට මම එතකොට හිතනවා මේ අපේ මමත් එයාට පෙර ආත්මේ මේව දෙයක් කළා තිනවා ඒකයි ආපසු ආවේ කියලා මම ඒ තරහ ඒ වෙලාවම දුරු කරගන්නවා. දුරු කරගන්නවා. කමන්න ඒ කියන්නේ එහෙම يعني පුළුවන් තරම් එහෙම හිත කියන්නේ අකුසලයෙන් බේරගෙන ඉඳීමේ වටකම තියෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. අර පොඩ්ඩක් බලන්න කියන්නේ හුඟක් සමාධිවල ඉන්න ස්වභාවය අඩු කළා බලන්න නිකන් සාමාන්‍ය එදිනදා වෙන වෙන කටයුතු කියන්නේ පොඩි මොකක් හරි සාමාන්‍ය කටයුත්තක් කරද්දිත් මේ හිතේ අකුසලයකින් තොරව ආතතියකින් තොරව බොහොම පැහැදිලි මනසක් නිවිච්ච මනසක් පවත්වන්න පුළුවන්ද කියන එක බලන්න. සමාධියක නැහැ ස්වාමී. ඒක තමයි. සමාධියක කොහොමද? නෑ මං කියන්නේ ඒ වැඩේ කරන වෙලාවේදී නෙමෙයි. ඒ කියන්නේ ඒ වැඩේ කරන වෙලාවේදී නැහැ තමයි. නමුත් ඊට පසු කාලයේ අපි ඉන්නවනේ. අපි දැන් දවසට පැය දෙකක් තුනක් ඔන්න සමාධියක ඉන්නවා. ඒ ඇති හොඳටම. කියන්නේ ඒ ඇති හොඳටම කියන්නේ කෙලෙස් මුකුත් <laughs> නැවිත් ඉන්න. එහෙම. ඉතින් කළ යුතු දේවල් තියෙනවා ගොඩක්. නෑ. <laughs> හරි. හොඳයි හොඳයි. තේරුවන් සන්න. හොඳයි. එහෙනම් අදත් අපි පැය එකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ පින්තුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් ආරක්ෂා කරමින් සති සමාධි ප්‍රඥා ආදී උතුම් වූ ගුණ ධර්මයන් දියුණු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසනන සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.